තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් ඉද භික්කවේ භික්ඛෝ වේදනාසු වේදනානුපස්සී විහෙරතේ ආතාපේ සම්ප්‍රජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සංති අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධාවන්ත පින්තුනි සතිපට්ඨාන භාවනාව පිළිබඳව ධර්මදේශනා මාලාවෙහි අද තුන්වැනි දවස පළමු දිනේ අපි කතා බහ කළේ භාවනාවට ප්‍රවේශ වීම සඳහා අප විසින් දැනගත යුතු හඳුනාගත යුතු මූලික කරුණු පිළිබඳව දෙවන දිනේහිදී කායානුපස්සනා සතිපට්ඨානය පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා බහ කළා. එහි ප්‍රධාන කර්මස්ථාන 6කට බෙදලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන සතිපට්ඨාන සූත්‍රයට අනුව එය සාකච්ඡා කළා. අද අපි බලාපොරොත්තු වෙන්නේ වේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනාව කියන අනුපස්සනා දෙකම අද දවසේ අපි මූලික කරගෙන ධර්ම දේශනාව පවත්වන්නේ මොකද අපි දැන් හුඟක් කරුණු කතා කරලා තියෙන නිසා වේදනානුපස්සනාව ධම්මාන වේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනාව ඒ වේදනානුපස්සනා චිත්තානුපස්සනා කියන මේ කොටස් දෙකේ කරුණු කෙටියෙන් සඳහන් වෙන නිසා අපට එක දවසේම ඒ මාත්‍රිකා දෙකම කතා බහ කරන්න පුළුවන්. එතකොට අපිට වැඩි කාලයක් වෙන් කරගන්නට පුළුවන් ධම්මානුපස්සනාව පිළිබඳව. මොකද ධම්මානුපස්සනාවේ කරුණු බොහොමයක් වෙන වෙනම සාකච්ඡා කරන්නට තියෙනවා. අපිට ඒ තරම් දීර්ඝ වශයෙන් කතා බහ කරන්න අවකාශ නොතිබුණත් අඩුතරමින් අපිට තව ඉදිරියට දවස් දෙකක් අඟහරුවාදා දිනයන් ඉතුරු වෙන නිසා අද එකම දවසේ මේ අනුපස්සනා දෙකම කතා බහට ලක් කරන්නට අදහස් කළේ. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා කායානුපස්සනා සතිපට්ඨානය විග්‍රහ කරලා ඉන් අනතුරුව පුනච පරම් භික්කවේ මහණෙනි නැවතත් මේ භික්ෂුව එහෙම නැත්නම් අපි එදා පැහැදිලි කරගත්තා සංසාරෙහි බය දැකපු තැනැත්තා. ඒ බඳු කෙනෙක් තමයි මේ සසරින් එතර වෙන්නට උත්සාහ කරන්නේ. ඒ බඳු සසරින් එතර වෙන්නට උත්සාහ කරන කෙනෙක් තමයි මේ බඳු භාවනාවකට මේ බඳු විදර්ශනාවකට නැඹුරු වෙන්නට සිතුවිලි ගොඩනගන්නේ. ඉතින් අන්න ඒ බඳු ඥානයක් ඇති සංසාරයේ පිළිබඳව බිය දැකපු මේ තනත්තා මේ ආකාරයෙන් කායානුපස්සනාව වඩනවා ඊළඟට ඒතනත්තාට තවත් පුළුවන් වේදනාවෙහි වේදනාව අනුව බලමින් වේදනානුපස්සනා සතිපට්ඨානෙ පුහුණු කරන්න. අපි කිව්වා සතිපට්ඨානය කියුවේ සිහිය පිහිටුවා ගැනීම. ඒතර සිහිය පිහිටුවා ගැනීම කය අනුව පුළුවන් කරන්නට එහෙම නැත්නම් වේදනාව අනුව පුළුවන්. මෙහිදී තථාගතයන් වහන්සේ දක්වනවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාව අනුව බලමින් වාසය කරනවා කියලා විතරක් නෙමෙයි වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කරනවා. මම පෙර දිනේ සඳහන් කළා ඇයි එක පුනරුච්චාරණය කරන්නේ? එහි මනස පිහිටුවාගෙන, එහි සිහිය පිහිටුවාගෙනයි එය බැලිය යුත්තේ. වෙනත් දෙයක සිහිය පිහිටුවා ගත්තොත් එය අපට ප්‍රකට වෙන්නේ නැහැ, පැහැදිලි වෙන්නේ නැහැ. එතකොට මේ වේදනාවන් අනුව බලනකොට තථාගතයන් වහන්සේ කීප ආකාරයකින් දක්වනවා සුඛං වා වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමේති පජානාති දුක්ඛං වා වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමේති පජානාති අදුක්කම සුඛං වා වේදනං වේදියමානෝ අදුක්කම සුඛං වේදනං වේදියාමේති පජානාති සෝයක් නිදිනකොට දැන් මෙතන සුඛ දුක්ඛ උපේක්ඛා කියන අවස්ථා තුන aran තියෙන්නේ. සමහර සූත්‍රවල සුඛ දුක්ඛ උපේක්ඛා සෝමනස්ස දෝමනස්ස කියලා ක්‍රම පහකින් වේදනාව දක්වනවා. එතන සුඛ කියලා කියන්නේ කායික සුඛය, සෝමනස්ස කියලා කියන්නේ මානසික සුඛය. දුක්ඛ කියලා කියන්නේ කායික දුක්ඛය, දෝමනස්ස කියලා කියන්නේ මනසට දැනෙන දුම්නස මනසට දැනෙන දුක්ඛය. දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේදී එහෙම මනස කය කියලා වෙන් කරලා නැහැ. සුඛ දුක්ඛ උපේක්ඛා කියලා කයට දැනෙන එකක්, සිතට දැනෙන එකක් ඔක්කොම එකතු කරලා කායික මානසික දුක්ඛය, කායික මානසික සුඛය, කායික මානසික උපේක්ෂාව කියලා වේදනා තුනක් හැටියට මෙහි දක්වනවා. ඒතර වේදනාව කියලා කියන්නේ යම විඳින ආකාරය. අපි ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් සිතින් මේ කොතනින් අරමුණු ගත්තත් ඒ අරමුණු පිළිබඳව යම් අරමුණු රසයක් විඳිනවා. ඒ අරමුණ පිළිබඳ විඳින රසය තමයි මේ වේදනා දැනෙන ආකාරය, විඳින ආකාරය. ඒ විඳින ආකාරයේ තුන් ආකාරයකින් සිද්ධ වෙනවා. සුඛ සහගත ස්වභාවයෙන්, දුක්ඛ සහගත ස්වභාවයෙන්, උපේක්ඛා සහගත ස්වභාවයෙන්. සුඛ සහගත ස්වභාවයෙන් විඳින්නේ මොනවද? එනවා එක එක්කෙනාට විවිධ වෙන්නට පුළුවන්. කෙනෙකුට දුක්ඛ සහගත වේදනාවක්, කෙනෙකුට සුඛ සහගත වේදනාවක් වෙන්නට පුළුවන්. මම පෙර දින එකත් මම හිතන්නේ සාකච්ඡා කරනකොට උදාහරණයක් හැටියට කිව්වා. දැන් මේ අපි හිතමු උසකට ගිහිල්ලා පල්ලට පනින එක කෙනෙකුට ටිකක් බියජනක දෙයක් වෙන්නට පුළුවන්. අත් කෙනෙකුට ඒක ක්‍රීඩාවක් හැටියට සුවගෙන දෙන දෙයක්. දෙදෙනාටම කයට දැනෙන දේ එකයි. හැබැයි අය මනසින් ගන්නෙ දෙවිදිහකටයි. ඊළඟට ඉතා ඉහළට ගිහිල්ලා වතුරකට පනින එක කෙනෙකුට මහ බියජනක දෙයක් වෙන්නට පුළුවන්. කායික මානසික මහා දුක්ඛයක් හටගන්නට පුළුවන්. හැබැයි දුක්ඛයට ප්‍රධාන වෙනවා මානසික දුක්ඛය. මොකද මනසින් බියපත් වෙච්ච ගමන් කයටත් ඒක මහ පීඩාවක් හැටියට දැනෙනවා. එතකොට දැන් අපි අර පහුගිය දවස්වල ටිකක් ඇවිදින්න එහෙම යනකොට දැක්ක අර අයිස් කඳුවල වෙනව පාරවල් හදලා තියෙනවා පල්ලෙහාට අර කකුල් වලට වෙනම තියෙනවනේ නේද? අර සපත් වගේ දිගට හදලා ඒවා දාගෙන පැදගෙන එන්න. ඉතින් බැලුවෙන් පස්සේ මහා කන්ද උදුනේ ඉඳලා පල්ලෙහාට එනකොට ඉතින් අපිට බැලුවෙන් පස්සේ නිකන් ඇඟ හිරි වැටෙනවා. ඇවිදින් මොකක් හරි හැප්පුණොත් එහෙම ආයේ කෑලිවත් ඉතුරු වෙන්නේ නැහැ. ඒතර කෙනෙකුට ඒක මහා පීඩාවක් වෙන්නට පුළුවන්. තව කෙනෙක් ඒකෙන් යම්කිසි සුවයක් විඳිනවා. මෙන්න මේ විදිහට මේ සුඛ දුක්ඛ කියන ඒවා පුද්ගලයාගේ සිතුම් පැතුම් අනුව එක්තරා ප්‍රමාණයකට වෙනස් වෙනවා. හැබැයි සමහර දුක්ඛයන් තියෙනවා කාටත් දුකක් හැටියටයි දැනෙන්නේ. සමහර සුඛයන් තියෙනවා කාටත් සුවයක් හැටියටයි දැනෙන්නේ. හැබැයි කයට දැනෙන සුඛ දුක්ඛ දෙක මනෝභාවය අනුව වෙනස් වෙන්නට පුළුවන්. ඒකයි මම අර කිව්වේ දැන් අර විදිහේ දෙයක් කෙනෙකුට මහා දුකක් හැටියට මනසට දැනුනොත් එතනින් එහාට යට කයටත් මහ පීඩාවක් තමයි දැනෙන්නේ. හැබැයි සිතට ඒක සොම්නසක් හැටියට දැන්නොත් එතනින් එහාට කයටත් ඒක සොම්නසක් හැටියට දැන්නවා. දැන් උදාහරණයක් හැටියට අපි තව ගත්තොත් අපි හිතමු මිරිස් කරලක් තොල් වල එහෙම ගෑවුනොත් සුවයක්ද දුකක්ද? දැවිල්ල ගෑවුනොත් දුකක් නේද? හැබැයි මස් මාළු ආදිය කනකොට ඒකේ තදට මිරිස් දාලා තිබුණොත් ඒක ඒ රසයත් එක්කලා ඒක සුවයක්ද දුකක්ද? එතකොට මස් මාළු කනකොට ඒකට මිරිස් හොඳට දාන්න ඕන කියන අදහසක් තියෙනවා. එතකොට එහෙම නැත්නම් ඒක රස නැහැ කියන. එතකොට මස් මාළු වලට තදට මිරිස් දාලා දිවක් දනවා, තොලක් දනවා, හොටුත් එක්කනවා, කඳුළුත් ඒත් ඒක සෝයා. හැබැයි අනිත් වෙලාවට එහෙම පීඩාවක් ආවොත් ඒ මස් මාළු රසේ නැතුව අර මිරිස් රසය විතරක් දෙන්නොත් එතකොට ඒක මහා වේදනාවක් හැටියට, පීඩාවක් හැටියට, දුකක් හැටියට. මෙන්න මේ විදිහට මේ පිළිබඳව ඇති කරගන්න සංකල්පය මත අපිට සුඛ දුක්ඛ වේදනාවන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මෙතන කියන්නේ කොහොම හරි Tamanට දැනෙන්නේ සුවයක් හැටියට නම් ඒක සුවයක් බව හඳුනා ගන්නවා. Tamanට දැනෙන්නේ දුකක් හැටියට නම් ඒක දුකක් හැටියට හඳුනා ගන්නවා. ඒක අනුන් එක්කලා නෙමෙයි Tamanට දැනෙන හැටියට. හැබැයි Tamanට දැනෙන හැටියට නිකම්ම දැනගන්නවා විතරක් නෙමෙයි මෙතන කියනවා පජානාති ඒක අවබෝධ කරගන්නවා. වටහා ගන්නවා. අවබෝධ කරගන්නවා කියලා කියන්නේ ගැඹුරින් මේක හටගත්තේ මෙහෙමයි. මේකෙන් මම සුවයක් හැටියට මේක ගත්තේ මෙන්න මේ විදිහෙන් සිතූ නිසායි. මේ විදිහෙන් අත්දැක්ක නිසායි මේක මට සුවයක් වුනේ. මේ විදිහට හේතුඵල වශයෙන්, ලක්ෂණ වශයෙන් අපි එදා කිව්වනේ ප්‍රඥාවෙන් මොකද්ද කරන්නේ? හේතුඵල වශයෙන් දැක ගන්නවා. එහි ස්වභාවික ලක්ෂණ වශයෙන් දැක ගන්නවා. පොදු ලක්ෂණ වශයෙන් දැක ගන්නවා. නේද සිහියෙන් කරන්නේ අරමුණු කරනවා ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා වීරයෙන් යමක් වෙනස් කළ යුතු නම් වෙනස් කරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනස සහ කය ওই විදිහට සුඛ දුක්ඛ කය විඳිනවා කියලා කිව්වට ඒක වරදවා ගන්නට එපා. කයින් විඳිනවා කියන්නේ මනසින්ම තමයි. හැබැයි කය හරහායි ගන්නෙ. හුදෙක් කය නැතුව මනසින්ම විඳින ඒවා තියෙනවා. ඒ මොනවද? දැන් කය හරහා විඳින ඒවා තමයි කායික වශයෙන් දැනෙන ස්පර්ශය. ඇසින් විඳින ඒවා තමයි අසහරහා ලැබෙන රූප ප්‍රේමනාප දේවල් දකිනකොට ලොකු සතුටක් දැනෙනවා. අප්‍රිය දේවල් දකිනකොට අසහරහා මහ දුම්නසක් හටගන්නවා. කනට මිහිරි හඬක් ඇහෙනකොට බොහොම ප්‍රේමනාපයි. හැබැයි කටුක හඬක් ඇහෙනකොට ඕම මනසට ඒක දැනෙනවා පීඩාවක් හැටියට. මේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් ගන්නේවට අමතරව මොනවද තව මනසින් ගන්න සුඛ දුක්ඛ වශයෙන්? මොනවද ගන්නේ? කල්පනාවට එන දේවල් ඔව් කල්පනාවට එන දේවල් මොනවද දැන් අපි අපි හිතමු කල්පනාවට එන සුවදායක දෙයක් මොනවද ඔන්න අපි හිතමු මා පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරනවා මේ දවස්වල බොහොම කීර්තියක් ගොඩ නැගෙනවා කියලා හිතුවොත් මනසට මොකක්ද ඔබ සම්නසක් දැනෙනවා ඔන්න මගේ ಗುಣ කියනවලු අහවල් අහවල්ලා අහවලා මම ගැන පැහැදිලාලු අහවලා මම ගැන සතුටු වෙලාලු එතකොට මම ඔන්න විභාගයෙන් පාස් වෙලාලු මට හොඳ රස්සාවක් ලැබිලාලු. ඒතර මේවා ඇහෙනකොට මේවා ඇහැට 아무තු දෙයක්ුත් නෙමෙයි. කනටත් මේවා 아무තු නිහිරි වාක්‍යයක නෑ. අපි හිතමු කර්කස හඬකින් ඕක කිව්වත් අපට සතුටක් දැනෙනවා. ඕම කර්කස හඬක් ඇති කෙනෙක්. ඒ කර්කස හඬ අපි අහන්නව කැමති නැති එකක් වුණත් එහෙම හඬකින් වුණත් ඔන්න අපි විභාගයෙන් සමත් වෙලා කියලා කියනකොට අපිට හොඳ රස්සාවක් ලැබිලා අපේ padi වැඩි කරලා අහවලා අපි ගැන මෙහෙම ප්‍රශංසා කරනවා මේවා ඇහෙනකොට අපිට ලොකු සතුටක්. එහෙමනම් ඒක කනින් ලැබෙන දෙයක් නෙමෙයි හුදෙක් මනසින්. කීර්ති ප්‍රශංසා මේවා පිළිබඳව අපට ඇති වෙන සංඥා නිසා අපි මේ පංචේන්ද්‍රයන්ගෙන් ගන්නා දේට අමතරව හුදෙක් මනසින් මේ අරමුණු කරලා යම් සෝයක් විඳිනවා. එතන මනසට දැනෙන දුක මොනවද? ওই පංචේන්ද්‍රයන්ගෙන් ගන්නවට අමතරව හුදෙක් මනසින්ම ගන්න දේවල්. ඔය කියපු අනිත් පැත්ත. අවලා මට වැන්නලු. අවලා දොස් කිව්වලු. ඔන්න මට ලැබෙන්න දිවිච්ච දෙන්නේ නැති වෙලාලු. එතකොට විභාගේ අසමත් වෙලාලු. රැකියාවෙන් මං අස් කරලාලු. ඔන්න අහක තියෙන ප්‍රශ්නයකට මාවත් ඒකට සම්බන්ධ කරගෙන මටත් ඒකෙත් දඬුවම් විඳින්න වෙලාලු. ඒතකොට මේ වගේ නොඑක් දේවල් තමන් මනසින් විඳින්න අකමැති දේවල් පිළිබඳව තමන්ට ඇහෙනකොට අලාභ අපකීර්ති ආදී පිළිබඳව ඇහෙනකොට දැනෙනකොට අපට පොඩි දුම්නසක් මානසික දුකක් ඇති වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම දුකක් ඇති වෙනකොට ඒකත් දැනගන්නට ඕනේ. දැන් ඉතින් දන්නේ නැතුවද අපි දුක ඇති වෙන්නේ? දැනගන්න. ඉතින් එහෙනම් මොකද්ද මේ තවත් දැනගන්නට කියන්නේ? ඒ දුක ඇති වුණා කියලා අපට තේරුණාට ඒකේ වේදනාව තේරුණාට ඒක කොහොමද උනේ කියලා අපට සමහර වෙලට එච්චර කල්පනාවක් නැහැ. සමහර වෙලාවට අපට ඕන එක අයින් කරගන්න නමුත් අපට ඒ ගැන එච්චර හැඟීමක් නැහැ. අන්න ඒ වගේ අවස්ථා අපි තේරුම් ගන්න ඕන කොහොමද මේක ඇති උනේ? ඇයි මෙහෙම ඇති උනේ? මොකක් සිතු නිසාද ඇති උනේ? මේ විදිහින් කල්පනා කරලා බලන්න ඕන ඒ දුම්නස කුමක් නිසාද Tamanට ඇති උනේ? ඒ දුක් වේදනාව මොකක් නිසාද ඇති උනේ? ඉතින් කය ඇති වෙන වේදනාව පිළිබඳව නම් අපිට ටිකක් ප්‍රකටයි නේද? කයේ කටුවක් ඇනුනොත් ඒ වේදනාවක් දැනෙනවා. ඒ වගේම පහසු සුව පහසු ස්පර්ශයක් දැනුනොත් සුවයක් දැනෙනවා. එතකොට ඒවා පිළිබඳවත් අපි ගැඹුරින් හිතලා බලන්න ඕන. ඒ ඇනුණු දේ නිසාමද ඒ දැනුණු දේ නිසාමද අපට එහෙම හිතුනේ. එහෙම නැත්නම් ඒ සංකල්පය නිසා. දැන් සමහර වෙලාවට කලකදී සුවදායක ස්පර්ශය කලකදී දුක්ඛදායක ස්පර්ශයක් වෙන්නට පුළුවන්. එහෙම වෙන්නේ නැද්ද? දැන් අපි හිතමු බිරිඳ, සැමියා, දරුවා මේ අයගේ ස්පර්ශය සෙනෙහවන්ත සැමියෙකුට බිරිඳකට පියෙකුට දරුවෙකුට ඔවුනොවුන්ට ප්‍රියමනාපයි ස්පර්ශය. හැබැයි එතනත්තා Tamanට පටහැනිව යනවා. එතනත්තා වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන. එතනත්තා මගේ සිත ඇගිවලට වඩා පිටින් යන කෙනෙක් මට විරුද්ධ කෙනෙක් එහෙම කියන මනෝභාවයක් ඇති වුණාට පස්සේ අර වෙනදා ඇති වෙන සෞම්‍ය ස්පර්ශයම ඒ වෙනදා ඇති වෙන සුවදායක දේම එතනින් එහාට මහා කර්කශ දෙයක් චිත්ත පීඩාවක් ඇති කරන මහා වේදනාවක් ඇති කරන දෙයක් වෙන්නට පුළුවන්. එතකොට මෙහෙම විටින් විට ඇයි මෙහෙම වෙනස් වෙන්නේ? එතකොට කලකදී එහෙම සුවදායක වුණා නම් පස්සේ ඇයි ඒක දුක්ඛදායක දෙයක් කලකදී එකෙන් සුවගෙන දුන්නා නම් ඇයි කලකදී එකෙන් දුම්නස ඇති කළේ? මේවා නැවත නැවත අපි විමසා බලන්නට ඕනේ මොනවාද මේවට පදනම් වුනේ? ඇයි එහෙම වුනේ? මොකක්ද ඒකට හේතුනේ? මෙසේ නුවණින් දැක ගන්නට උත්සාහ කිරීම තමයි මෙතන පජානාති කියලා කියන්නේ. එහෙම නැත්නම් ඉතින් සැප දුක් කියන ඒවා අපි කාටත් සිතට දැනෙනවා. ඒවා එක්තරා ප්‍රමාණයකින් අපිට ප්‍රකටයි. ඒ ප්‍රකට වුණු පමණට කොහොමද ඒවා වෙන්නේ කියලා අපි හරියටම තේරුම් අරගන්නේ හරියට තේරුම් ගත්තාම අපට ඕනනම් ඒවා වෙනස් කරගන්නට පුළුවන්. අර මං කිව්වේ පුංචි කාලේ අපේ කිරියම්මා කෙනෙක් නැති වෙලා මං කිව්වා නේද? ඔව් එතකොට ගිහිල්ලා ඉතින් අනිත් අයත් අඬනවා මාත් අඬනවා. එතකොට ඒ අඬද්දි මට හිතුණා ඇත්තටම මං අඬනවද මට hina වෙන්න බැරිද? ඒ නිසා පොඩ්ඩක් මං පැත්තකට හැරලා මූණ වහගෙන hina වෙලා බැලුවා. hina වෙන්නත් පුළුවන් ඉතින් ඕනනම්. ඊට පස්සේ ඉතින් ආයෙ මං දිගටම ඇඬුවා මොකද ඒවල hina වෙන එක සුදුසු නැහැ. <laughs> එතන මලකයක් නිසා. එතකොට ඔය අවුරුදු 3ේදි 4ේදි විතර ඔය සිද්ධිය මට තාම මතකයි ඒක. ඉතින් අපිට එහෙම ඒක මොකක් නිසා මං කළාද දන්නේ සමහරට සසර හුරුවක් නිසා වෙන්න ඇති. ඉතින් අපිට වැඩි හිටි වුණාම එහෙම ටිකක් විමසලා බලන්නට පුළුවන්. ආවර්ජනා කරලා බලන්න පුළුවන්. ඇත්තටම මේ මොකද්ද දැනෙන්නේ? ඒක හැබෑවක්ද? ඒක මං හිතන නිසාද? ඒක මට වෙනස් කරන්න බැරිද? ඕනනම් ඒ தත්ත්වය වෙනස් කරගන්නේ කොහොමද? මෙන්න මෙහෙම හරියට තේරුම් ගත්තාම තමන් ඒ කාරණේ තේරුම් ගත්ත වෙනවා. එතකොට දැන් ටිකකට ඉස්සරලා අපි සාකච්ඡාවක් කර කර ඉන්නකොට මේ ඒ ප්‍රශ්න විසඳපු මේ මහත්මියක් විමසුවා. එතකොට අපට දැනෙන දේ හරි කියලා අපි කොහොමද තේරුම් ගන්නේ? ඒ අපට දැනෙච්ච දේ අපට හිතිච්ච දේ අපි ඒ ගැන ගත්ත තීරණය හරිද වැරදිද කියලා කොහොමද අපි දැනගන්නේ? ඒක වැරද්දක් වෙන්නත් පුළුවන්. ඒකත් තව මුලාවක් වෙන්නත් පුළුවන්. එතකොට අපි ඒක කොහොමද විනිශ්චය කරන්නේ? ඒක විනිශ්චය කරගන්නට තියෙන්නේ අපිට දැනුණු දේ වෙනස් කරලා බැලුවාම අර අදාළ ඵලය වෙනස් වෙනවා නම් අන්නේ අපිට දෙන්නලා තියෙන කාරණේ නිවැරදි හේතුව. හැබැයි ඒක වෙනස් කරාම මේ අදාළ ඵලය වෙනස් වෙන්නේ නැතිනම් අපි තේරුම් ගන්න ඕනේ ඒක නෙමෙයි හේතුව. මට දුක් වේදනාව දැනෙනකොට මම පොඩි දෙයක් වෙනස් කරලා බලනවා. ඒත් තාම දුක දැනෙනවා. එහෙනම් ඒ කාරණයෙන් නෙවෙයි දුක දැනিলা තියෙන්නේ. අර මං කිව්වේ දැන් පන්සලේ ඉන්නකොට අනිත් අයත් එක්ක මුසු වෙනකොට අනිත් අයගේ වැඩ කරනකොට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ කියලා හිතනවා. එතකොට ඉතින් ටිකක් ඒවෙන් ඈත් වෙලා බලන්න ඕන. එහෙම බලපුවෙන් පස්සේ තමයි තේරෙන්නේ ඒව නැති වුණොත් තාම ප්‍රශ්න තියෙනවා. එහෙනම් ඒ මම හිතපු කාරණේ නෙවෙයි ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. අන්න එහෙම තේරුම් ගන්නට ඕනේ. හැබැයි සමහර දේවල් අපිට භාවනාවෙහි නිරත වෙලා ඉද්දි සුළු මොහොතකින් සැනකින් එහෙම වෙනස් කරලා වටහා ගන්න පුළුවන්. සමහර දේවල් හරියට වටහා ගන්න අවුරුදු 5ක් 10ක් 15ක් 20ක් ආත්ම භාවයක් කල්ප දෙක තුනක් ගත වෙන්නත් පුළුවන්. සමහරව හරියට තේරුම් ගන්න. මොකද ඒවට කාලය ගත වෙනවා. ඒවා විඳලා අත්දැකීම් ලබලා වෙනස් කරලා එක එක විදිහෙන් අපිට තේරුම් ගන්න වෙනවා. එක විදිහකට හරි කියලා තේරුම් ගත්තාම ආයෙ ටික දවසක් යනකොට ආයෙක හරි ගිහින්නේ නැහැ. ඒකෙන් ආයෙ ප්‍රශ්න මතුවෙනවා. එහෙනම් හරියට තේරුම් ගන්න නැහැ. එහෙනම් තව පැත්තකින් තේරුම් ගන්න. තව විදිහකින් හිතලා බලන්න. මෙහෙම මෙහෙම නොයෙක් පැතිවලින් අපට සිතා බලන්නට සිද්ධ වෙනවා මොකක්ද සිද්ධ වුනේ මොකක්ද ඒකට හේතුව හරියට අපට දැනිච්ච දේ නිවැරදි දේද කියලා දැනගන්න ඒක පොඩි වෙනසක් කරලා බලන්න ඕනේ. ඒක වෙනස් කළාම ඇත්තටම වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා පිළිබඳව නැවත නැවත සොයා බලන්නට ඕනේ, සිතා බලන්නට ඕනේ. එතකොට දැන් අපි හිතමු සුඛ වේදනාවක් ඇති වෙනකොට අපිට ඒක මුල් කරගෙන භාවනා කරන්න පුළුවන්ද? සුඛ වේදනාව නම් ටිකක් හරි පුළුවන් ඒකත් එක්කලා එකතු වෙලා ඉන්න. තද බල දුක්ඛ වේදනාවක් එනකොට ඒකත් එක්ක භාවනා කරන්න පුළුවන්. දැන් මේ සමහර කෙනෙක් සමහර හාමුදුරුවෝ මේ දුක්ඛ වේදනාව මුල් කරගෙන වේදනානුපස්සන සතිපට්ඨානේ වඩලා රහත් වෙච්ච අය එතකොට මට එක්තරා කාලයක් හරි පුදුම හිතුණා මේ මානාන්තික වේදනාවක් එනකොට කොහොමද රහත් උනේ? ඇයි? රහත් වෙන්නට නම් මනසේ තියෙන්න ඕන සිහිය තියෙන්න ඕන ප්‍රඥාව තියෙන්න ඕන වීරය තියෙන්න ඕන ඒකාග්‍රතාවය තියෙන්න ඕන ප්‍රීතිය තියෙන්න ඕන සැහැල්ලුව තියෙන්න ඕන සතුට තියෙන්න ඕන එතකොට මේ කොහොමද මේ දුක් වේදනාවක් ඇතිවෙනවා ප්‍රීතිය සැහැල්ලුව ඇති කරගන්නේ අමාරුවෙන් යන්තා හිර කරගන්න නම් ඉන්න පුළුවන් හැබැයි එහෙම වෙන්නේ කොහොමද පින තුන අහලා ඇති සමහර විට අර භික්ෂුන් වහන්සේලා 39ක් විතර බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් අරගෙන උන්වහන්සේලා එක්තරා වන ලැහැබකට ගියා භාවනා කරන්නට. වස් සමාදන් වෙලා තුන් මාසයක් උන්වහන්සේලා එහි භාවනා කරනවා. එතකොට වස් සමාදන් වෙද්දිම හැමදෙනාම කතා කරගත්තා. අපි ඕනෝන්ට අනවශ්‍ය විදිහට කතා බහ කරලා කරදර කරන්නේ නැතුව අපි තැන් තැන් වලට වෙලා භාවනා කරනවා. අත්‍යවශ්‍ය දෙයක් වුණොත් විතරක් කතා කරන්න. නැත්තම් කොහොමත් වැඩි කතා බහ අවශ්‍ය නැහැ. කියලා අපි කතා බහ නොකරම භාවනා කරමු කියන තැනට සම්මුතියට මේ කලේ ඉන්න කොටියෙක් ඇවිදින් අර කොටිවල ඉන්න භික්ෂුන් වහන්සේලා එක්කෙනෙක් අල්ලගෙන ගිහිල්ලා එක දවසකට කනවා. දැන් කාටවත් කරදර කරන්නේ නැතුව ඉමු කියලා සම්මුතිය ඇති කරගත්ත නිසා මේ හාමුදුරුවෝ කෑකෝ ගහන්නෙත් නැහැ මොකුත් නැහැ. එතකොට එක දවසකට එක්කෙනෙක් ඉවරයි. දෙවෙනි දවසට ආයෙ කොටිය එනවා තව එක්කෙනෙක් අල්ලගෙන යනවා. සද්ද බද්ද මොකුත් නැහැ. ඌ ගිහිල්ලා අරගෙන ගිහින් කනවා. අන්තිමට දින 15කට පස්සේ භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරුව පනවලා තියෙනවා දින 15න් 15ට එකතු වෙලා පොහොය කරන්න කියලා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට පනවලා තියෙන විනය නීති නැවත නැවත සාකච්ඡා කරලා ඒවා පිළිබඳව ගැටලු निराකරණය කරගන්න එක දවසක් තියෙන එකට කියනවා පොහොය කරනවායි කියලා. තම තමන්ගේ පිරිසුදු භාවය ඇති කරගන්න සීලය සම්බන්ධව. එතකොට දැන් පොහොය කරන දවස එකතු වෙනම පස්සේ මෙන්න 15 නම ඉන්නේ. දැන් 39ක් ආවස්සසන්න 15 නම ඉන්නේ. ඊට පස්සේ අනිත් අයට මොකද උනේ කියලා ඔන්න සොයලා බලනකොට මොකක් හරි අනතුරක් කියන එක දැනුණා. ඊට පස්සේ ඒ ප්‍රධාන හාමුදුරුව කිව්වා කතා නොකර හිටියට කමක් නැහැ. හැබැයි කරදරයක් වුණොත් කෑ ගහලා කියන්න. අනතුරක් වුණොත් ඒක කියන්න. දැන් ඊට පස්සේ පොහොය කරලා එදා රාත්‍රියේ තොරණ කොටිය ආවා. එළින් තව හාමුදුරු නම අල්ලගෙන අරන්. එතකොට ඒ හාමුදුරුව කෑ ගැහුවා. කෑ ගහනකොට අනිත් හාමුදුරුවෝ පොළු මුගුරු අරගෙන ඉක්මනට ශබ්ද කරගෙන ගියා යනකොට කොටියා මේ හාමුදුරුවෝ ඇදගෙන ඇදගෙන ගිහිල්ලා ගල් පර්වතයක් මුදුනට නැග කාටවත් කිට්ටු වෙන්න බෑ. දැන් ටිකෙන් ටික ටිකෙන් ටික කොටියක් කනවා මේ හාමුදුරුවෝ. ඉතින් කනකොට අර හාමුදුරුවෝ වේදනාවෙන් පීඩාවටපත් වෙනවා. පස්සේ දැන් අර හාමුදුරුවෝ කවුරු ලඟ වුණත් ලඟ වෙන්න බෑ කිට්ටුවට යන්න බෑ. අර ගල දිග බඩ ගන්න බෑ. දැන් උන්වහන්සේලා ඔක්කොම පාත කොටියා මුදුනට වෙලා අර හාමුදුරුවන්ව ටිකෙන් ටික පන පිටින්ම කනවා. පස්සේ අර හාමුදුරු කිව්වා ස්වාමීනි දැන් අපිට වෙන කරන්න දෙයක් නැහැ. ඔබ වහන්සේ මෙතෙක් කාලයක් පුහුණු කරපු විදර්ශනාව වේදනානුපස්සනාවම සිහි කරන්න. වේදනානුපස්සනා කර්මස්ථානයෙම වඩන්න. දැන් අර පන පිටින් ඇටකට කුඩු වෙවි දැන් මේ මස් කෑලි ඉර ඉරා අමු අමුෙන් අර කොටිය කනකොට ඒක අරමුණු කරගෙන සිහිය ඒකාග්‍රතාවය ප්‍රීතිය සැහැල්ලුව දැන් බෝධ්‍යාංග ධර්ම වල කියන්නේ බෝධ්‍යාංග කියලා කියන්නේ බෝධි අවබෝධය පිණිස උදව් වෙන ධර්ම. පස්සද්ධි සම්බෝධ්‍යංගේ පස්සද්ධි කියන්නේ සැහැල්ලුව. සති සම්බෝධ්‍යංගේ සිහිය පීති සම්බෝධ්‍යංගේ පීතිය කියන්නේ ප්‍රීතිය. හිතේ ඇති වෙන ප්‍රීතිය. දැන් මේ මානසික වේදනාවක් මුල් කරගෙන කොහොමද ප්‍රීතිය ඇති කරගන්නේ? එතකොට මේක ඇත්තටම මටත් හරීම ගැටලුවක් වෙලා තිබුණ කාලයක් කලක් භාවනා කරද්දි මම අර පෙර දිනක කිව්වා මම ආරණ්‍ය භාවනා කරන්න ගියාම මගේ ගුරුවරයා මං ඉදිරියෙන් වාඩි වෙලා මට භාවනා කරන්න කිව්වහම දවසක් කකුලේ වේදනාවක් ඇති වෙලා ඒක ගැන මම හිතනවා හිතනවා මෙනෙහි කරනවා මෙනෙහි කරනවා එන්න එන්නම වැඩි වෙනවා අන්තිමට මොකුත්ම කරගන්න බැරි තැන මම මොකද කළේ මොකවත්ම නොකර ඉන්නවා කියලා ඔක්කොම අර උත්සාහය අතහැරලා දැම්මට පස්සේ අන්න මනස ටිකක් සැහැල්ලු වෙලා අර වේදනාව ගැන හරියටම අවධානය පිහිටියා දැන් අර මුලින් තිබුණා වගේම මේ වේදනාව ඊටාම කටුක විදිහට දැනෙනවා. හැබැයි හිතට පීඩාවක් නැහැ. දැන් අර මුලදී මේ වේදනාව ගැන හිතනකොට මහා පීඩාවක්. මහා අසහනයක්. කඳුළු වැටෙන්න එනවා. ගුරුවරයා ගැනත් තරහ එනවා මට මා ගැනත් තරහ එනවා අනිත් අය ගැනත් වේදනාව ගැනත් කකුල ගැන ඔක්කොම ගැන කේන්ති යනවා ඒ පීඩාවත් එක්කලා හෙම්බත් උනාට ඒ පොර බැදීමෙන් පැත්තකට වෙලා මනස නිදහස් කරගෙන බාහිරින් බලන කෙනෙක්සේ ඒ වේදනාව දිහා දකිනකොට දැන් අපිට හැමතිස්සෙම මේ වේදනාව මගේ මමයි විඳින්නේ මේ මටයි අමාරු මමයි දැන් මැරෙන්න යන්නේ මෙහෙම හිතනකොට තමයි මට ඒක දරා ගන්න බැරි වෙන්නේ මට ඒක ඔරොත්තු දෙන්න නැතුව යන්නේ එතකොට මේ මමයි විඳින්නේ මටයි මෙහෙම වෙන්නේ මමයි නැසෙන්න යන්නේ කියන ස්වභාවයෙන් බැහැර වෙලා අපි ආනාපාන සතිය ගැන කියනකොට කිව්වේ පැත්තකින් බලන කෙනෙක් වගේ බලන්න කියලා අපේ මනස නිදහස් කරගෙන මේ විදිහෙන් බලන්න පුළුවන් වේදනාව ඒ ස්වභාවයෙන්ම දැනෙනවා හැබැයි දුම්නසක් හටගන්නේ නැහැ දුම්නස කියන්නේ මනසින් ප්‍රතික්ෂේප කරන්නේ අපට එහෙමනම් මේ කායික වේදනා හැම දෙයක්ම බරපතල වෙන්නේ අපි මනසින් ප්‍රතික්ෂේප කරන තාක් මම අර තාත්තගේ උදාහරණයක් කිව්වේ ඒකයි දැන් තාත්තා මේ Tamange රෝගය පිළිකාව මරණය කියන එක ප්‍රතික්ෂේප කරන තාක්කල් තාත්තා අසීමිත වේදනාවක් වින්දා අසීමිත විඳෙව්වා හැබැයි මේක මට ලැබිච්ච හොඳ අවස්ථාවක් දහම දැනගන්න කියලා මනසින් ඒක පිළිගත්ත විතරයි අර පීඩාව සහ මුලින්ම නැතුව ගියා. ඒ කියන්නේ පීඩාව නැහැ කියන එක නෙමෙයි. මේක පින්නතොනේ මේක මනස රවට්ටා ගැනීමක් නෙමෙයි. ආ දැන් මොකුත් නැහැ කියලා නිකන් අමතක කිරීමකුත් නෙමෙයි. ඒ වේදනාව ඒ විදිහෙම දැනෙනවා. හැබැයි දැනුණට අපිට හිතට ප්‍රශ්නයක් නැහැ ඒක. හිතින් ප්‍රතික්ෂේප කරන්නේ හිතින් ඒකත් එක්ක ගැටෙන්නේ එමනම් අපට වේදනාව දෙගුණ තෙගුණ වෙලා දරා ගන්න බැරි වෙන්නේ කයටද සිතටද? සිතටයි. එහෙම නැත්තම් දැන් දැන් මෙහෙම හිතලා බලන්නකෝ. කයට නම් මේක විඳ ගන්න බැරි වෙන්නේ කොහොම හිතේද කියලා දැන් ඔය ශල්්‍ය කර්ම කරනකොට. ශල්‍ය කර්ම කරනකොට මනුස්සයා මැරිලාද? මැරිලා නැහැ. සිතක් තියෙනවා, කයක් තියෙනවා. මොකද්ද වෙනස් කරලා තියෙන්නේ? කයේ ස්වභාවය සිතට දැනෙන බව නැති කරලා. ස්නායු හරහා මේ මේ දැනීම ඇති වෙන තැන යම් විසන්දි කිරීමක් කරලා. ඒ කියන්නේ විසඤ්ඤ කරනවා කියලා කියන්නේ. සංඥා ගන්නෙ නැහැ. හැබැයි සිතක් තියෙනවා දැන් ඔය මරණාසන්න අත්දැකීම් මේ වගේම සල්ල කර්මවල අත්දැකීම් කියන අය කියන්නේ මම බලාගෙන හිටියා වෛද්‍යවරයා විදිහින් කපනවා නේද? එහෙම කියන්නේ. ඒතකොට එයාට ඔක්කොම ඒක දැනিলা තියෙනවා. එතකොට ඒක දැකලා තියෙනවා. එතකොට ඒක දැක්කට දැනුණට ඒක 아무තු ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒ වගේම කයටත් මේක 아무තු ප්‍රශ්නයක් වෙලා නැහැ. කය කපලා තියෙනවා, කොටලා තියෙනවා, විදලා තියෙනවා, හයි කරලා තියෙනවා, බෝල්ටන දාලා තියෙනවා. දැන් මේ ඔක්කොම කළත් කයට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේකෙන් දැන් මේ කය කයට දැන් සමහරුන්ගේ කකුල් සම්පූර්ණයෙන් කපලා අයින් කරනවා. හෘදේ වස්තුව එළියට අරගෙන ශල්‍ය කර්ම කරනවා. එතකොට මොලේ එළියට අරගෙන ශල්‍ය කර්ම කරනවා. එතකොට මෙහෙම කරන දේවල් එතකොට එහෙමනම් ඒක කයට දරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන් නිසානේ ප්‍රශ්නයක් නැතුව ඒ ශල්‍ය කර්ම කරලා යථා තත්ත්වයටපත් වෙන්නේ. එහෙනම් කයට දරා ගන්න පුළුවන්. එහෙනම් හිතට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. මොකද මේ කපන්නේ කොටන්නේ හිත නෙමෙයිනේ. මේ කපන්නේ කොටන්නේ කයයි. එතකොට කපනකොටන කයට මේක දරා ගන්න පුළුවන් නම් හිතට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. නමුත් කාටද ප්‍රශ්නේ? මේක මට දරන්න බැහැ කියලා හිතපු ගමන් මේ මමයි කියලා හිතපු ගමන් ගතයි සිතයි එකට එකතු කරගෙන මේ ලැබෙන වේදනාව මට මේක විඳ ගන්න බැහැ කියලා ප්‍රතික්ෂේප කරනකොට ඒක මහා පීඩාවක් හැටියට මතුවෙනවා. එහෙම නැත්නම් ඒකෙන් කයට ප්‍රශ්නයක්වත් නැහැ ඇත්තටම හිතට ප්‍රශ්නයක්වත් නැහැ. එතකොට මෙන්න මේ ස්වභාවය අපි තේරුම් ගත්තහම අපිට පුළුවන් ඒ දිහා පැත්තක ඉඳන් බලන්න. හැබැයි මෙහෙම කිව්වයි කියලා භාවනා කරනකොට සමහරුන්ට වාඩි වුණාම නහර හිර වෙනවා. නහර හිර වෙලා ලේ ගමන නවතනවා. ඒක එහෙම තද කරගෙන ඉන්න එපා. කමක් නැහැ මට නෙවෙයි මගේ නෙවෙයි කියලා එහෙම ඉන්න උත්සාහ කරන්න එපා. මම පෙර දිනෙත් කිව්වා ඒක එක්තරා අන්තයක්. මොකද කයේ පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකට බාධා කරලා කය පවත්වන්න බෑ. කය විකෘති වුණොත් භාවනා කරන්න නිවන් දකින්න මුකුත් කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ කය ප්‍රකෘතිමත්ව තියාගන්නට ඕනේ. හැබැයි ඇති වෙන වේදනාවන් පිළිබඳව අපි පැත්තකින් ඉඳගෙන බලන්නාසේ බලන්නට පුළුවන් වුණොත් ඒක ඇත්තටම කයට ප්‍රශ්නයකුත් නෑ ඒක හිතට ප්‍රශ්නයකුත් නෑ වේදනාව ඒ විදිහෙම කටුක විදිහෙන් දැනෙනවා හැබැයි ඒ කටුක වේදනාව දැනෙද්දී අපට පුදුමාකාර සැහැල්ලුවක් පුදුමාකාර ප්‍රීතියක් පුදුමාකාර සොම්නසක් මනසේ පහළ වෙනවා ඒක අත්දකපු නිසායි මම දන්නේ ඒ එදා ඇතිවෙච්ච බරපතල වේදනාවේදී පාදයක වේදනාවක් ඇති වුණේ. එතකොට මුලදී මුලදී මට කඳුළු වැටෙන තරමට ඔක්කොම පුපුරලා යයි කියන තරමට නැගිටලා දුවන්න හිතන තරමට ඒ පීඩාව උත්සන්න වුණා. නමුත් ඒ වෙන කරන්නම දෙයක් නැතුව දැන් ඉතින් මොකුත් කරන්න බෑ වේදනාව වේදනාව කියලා මෙනෙහි කරගන්නත් බෑ. ඔක්කොම ටික අතහැරලා දාලා මුකුත් කරන්න නැතුව ඉන්නවා කියන தත්ත්වයටපත් වුණාට පස්සේ අන්න පිට ඉඳලා කෙනෙක් මේ දිහා බලන්න ආසේ බලා ඉන්නට පුළුවන් වුණා. එතෙන්දී හරියට අර ඩ්‍රිල් කට්ටකින් මේක විදින්නා වගේ ඇටකටු විදගෙන මේ වේදනාව යනවා දැනෙනවා. හැබැයි ඒ දැනෙද්දිත් හිතට සතුට දැනෙනවා. ඒ දැනෙද්දිත් ඒකාග්‍රතාවය දැනෙනවා. ඒ දැනෙද්දිත් සිහිය තියෙනවා. ඒ දැනෙද්දිත් සැහැල්ලුව තියෙනවා. එහෙමනම් මාරාන්තික වේදනාවකදී වුණත් අපට එසේ ඒ දිහා નિවරදිව අනුපස්සනා කරන්න පුළුවන්. අනුපස්සනා කරනවා කියන්නේ බලනවා, විමසනවා. දැන් අපි ගොඩක් වෙලාවට වේදනානුපස්සනාව කරනවා කියලා කරන්නේ විඳින එකයි. ඒක විඳ විඳා ඒක අයින් කරගන්න දඟලනවා. ඒක නෙමෙයි වේදනානුපස්සනාව කියලා කියන්නේ අර ආස්වාස ප්‍රස්වාසයේ දිහා බැලුවා වගේ ඒ වේදනාව දිහා බලන්නට පුළුවන් වෙන්න ඕනේ. එහෙම බලන්න පුළුවන් නම් අපිට ගොඩාක් දේ පිළිබඳව කය ගැන ඉගෙන ගන්න පුළුවන්, සිත ගැන ඉගෙන ගන්න පුළුවන්, අපේ හැඟීම් ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒ හැඟීම් වලට වහල් වෙන හැටි, ඒවට වහල් වුණාම ප්‍රශ්නේ දෙගුණ තෙගුණ වෙන හැටි මේ හැම දෙයක්ම අපිට වටහන්නට පුළුවන් වෙන්නේ ඒ ස්වභාවයත් එක්කලා. එතකොට අර හාමුදුරුවෝ ඒ විදිහට අර කොටිය කණ එක මෙනෙහි කරලා මෙනෙහි කරලා ඒ වේදනාවත් එක්කලාම මනස පවත්වාගෙන වේදනානුපස්සනාව වඩලා කොටියා කාලා ප්‍රාණය නිරුද්ධ වෙන අවස්ථාව වෙනකොට උන්වහන්සේ රහත් වුණා. රහත් වෙලා තමයි පිරිනුවන් පෑවේ. මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය හරියටම වටහා. නම් වේදනානුපස්සනාව විතරක්ම වුණත් කෙනෙකුට සම්පූර්ණයෙන් කෙලස් නසන නිවන් දකින්න උදව් වෙන කර්මස්ථානය. නමුත් ඒක හරියට කරන්න නම් ඒක තුලට අපි கிඳා බහැගෙන අපි විඳලා හරියන්නේ නැහැ. අපි භුක්ති විඳලා හරියන්නේ නැහැ. අපි ආවර්ජනා කොට ප්‍රත්‍යවේක්ෂා කොට මෙනෙහි කොට බැලීමයි කල යුත්තේ. ඒතර මම නැවතත් සිහි කරනවා පෙර දිනේ මම කිව්වා සිහිය කියන්නේ භුක්ති විඳීම නොවේ. සිහිය කියන්නේ සිහි කිරීමයි. අවධානය යොමු කිරීමයි. හැබැයි භුක්ති විඳීම කියන තැනට යොත් වෙනම දෙයක්. වේදනාවේදී අපිට හැමතිස්සෙම ওই දෙක පටලවෙනවා. අනිත් එක දැන් ආස්වාස ප්‍රස්වාස වලදී නම් ඉතින් මේක 아무තු වේදනාවක් නෑ නේ නිසා අපිට පරිස්සමෙන් පැත්තකින් තමයි වගේ බලා ඉන්න පුළුවන් තත්ත්වය ඇති කරගත්ත හැකි කලකදී. හැබැයි වේදනාවේදී ඔක ටිකක් අමාරුයි. සුඛ වේදනාවවත් අපි තෘෂ්ණාවෙන් භුක්ති විඳිනවා. දුක්ඛ වේදනාවවත් අපි ද්වේෂයෙන් ඒක භුක්ති විඳින්නට යනවා. ඒකමයි හැමතිස්සෙම අපිට වේදනානුපස්සනාවේදී ඇති වෙන පටලැවිල්ල. එතකොට මෙහෙම පැත්තෙන් ඉඳලා බලනකොට අපිට ඒ පිළිබඳව යථා ස්වභාවයේ හේතුඵල ස්වභාවය નિවරදිව වැටහෙන්නට දැනෙන්නට පටන් ගන්නවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපේක්ඛා සහගත වේදනා. උපේක්ඛා වේදනාව කියන්නේ අර විදිහේ කටුක දුක්ඛයක්වත් ප්‍රබල සුඛයක්වත් දැනෙන්නේ නැහැ. යම්කිසි මධ්‍යස්ත බව. ඒ මධ්‍යස්ත බවක් දැනෙනවා නම් ඒකක් දැනගන්න ඕන. මොකක්ද ඒක දැනගැනීමේ තියෙන වටිනාකම? ඉතින් සැපයක්වත් දුකක්වත් නැත්තම් ඉතින් තියෙන හැටියෙන් තිබුණාම ඉවරයි. මේ ගැන 아무තුවෙන් ආය හාරන්න දෙයක් නැහැ. මොකක්ද ඒකේ වටිනාකම? ඒකේ වටිනාකම තමයි උපේක්ෂාව ඇති වෙන ස්වභාවය හඳුනාගත්තොත් තමයි අර සුඛ දුක්ඛ ඇති වෙන අවස්ථා දෙකේදී ඒවත් එක්ක ගැටි ගැටි භුක්ති විඳින්න නැතුව අපේ මනස උපේක්ෂාවට පමුණවා ගන්න පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ භාවනාව ඉන්ද්‍රිය භාවනාව කියන එක ප්‍රගුණ කරන තැනැත්තා ඉන්ද්‍රිය භාවනාවේදී දේශනා කරන අනුත්තර ඉන්ද්‍රිය භාවනාව. කියන්නේ උසස්ම ඉන්ද්‍රිය භාවනාව தත්ත්වයටපත් වෙන්නේ ඉන්ද්‍රියන්ගෙන් අරමුණු අරගෙන සනකින් අපට සුඛයක් හෝ දුක්ඛයක් සතුටක් හෝ දුම්නසක් ඇති වෙනවා. ඒ ඇති වෙනකොට මේ තැනැත්තා හඳුනා ගන්නවා මට සතුටක් ඇති වෙනවා. මට දුම්නසක් ඇති වෙනවා. නමුත් මේ සතුට ඇතිවීමෙන් නොයෙකුත් ගැටලු මතු කරනවා. මේ දුම්නස ඇතිවීමෙන් නොයෙකුත් ගැටලු මතු කරනවා. මේක විඳින්නට යාම නිසා නොයෙකුත් ප්‍රශ්න ඇති කරනවා. මේ පිළිබඳව මධ්‍යස්ත වීමයි සුදුසු. උස් පහත් වෙන්නේ නැතුව අරමුණු පිළිබඳව මැදහත් වීම සුදුසුයි. හැබැයි මැදහත් වීම සුදුසුයි කියලා තේරුණාට මැදහත් වෙන්නට නම් මැදහත් වෙන්නේ කොහොමද කියලා හඳුනගන්න. ඒක හඳුනගන්න උපේක්ෂා සහගත අවස්ථා මෙනෙහි කරලා බලන්න ඕනේ. මොකක්ද උපේක්ෂාව කියන්නේ? එතෙන්දී මනසට දැනෙන්නේ කොහොමද? ඒ සමබරතාවය කොහොමද තියාගෙන ඉන්නේ? එතනදී ගත තියෙන්නේ කොහොමද? සිත තියෙන්නේ කොහොමද? ඒක අනිත් පැත්තට යන්නේ කොහොමද? ඒක සුඛය පැත්තට වැටෙන්නේ කොහොමද? දුක්ඛය පැත්තට වැටෙන්නේ කොහොමද? එතකොට මේක මොන හේතුවෙන්ද මේ උපේක්ෂාව තියෙන්නේ? කොහොමද ඒක රැඳිලා තියෙන්නේ? අන්න ඒ ටික හරියට හඳුනා ගන්න ඕන. දැන් අපි හිතමු ඔය කම්බියක් ලණුවක් උඩ ඇදලා කරලා ඒක යනවා නේද මිනිස්සු? ඔය සර්කස් කරන මිනිස්සු. එතකොට අපිට හිතන කොහොමද යන්නේ? ඒතරේ මිනිස්සුත් මේ අපි වගේ මිනිස්සු. හැබැයි ඒක ටික ටික ටික ටික ගිහිල්ලා සමබරතාවයේ හරියට හඳුනාගෙන. ගත සහ සිත දෙකම සමබර කරගන්න හැටි හඳුනාගන්න. හඳුනාගත්තන් පස්සේ එතන අතට ඕන තැනක ඒ සමබරතාවය රැකගන්න පුළුවන්. එතකොට මේ භාවනාවේ තියෙන ප්‍රතිඵලය තමයි ප්‍රයෝජනය තමයි ලෞකික වශයෙන් අපේ මනෝභාවයන්ට අපේ හැඟීම් වලට වහල් වෙන්නේ නැතුව අපිට සැනකින් ඒවා වෙනස් කරගෙන අපට අවශ්‍ය තත්ත්වයට පමුණවා ගන්න පුළුවන් ඒ ස්වභාවය හරියට හඳුනාගෙන තිබුණා ඊළඟට බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරන සාමිසං වාසුඛං වේදනං වේද්‍යමානෝ සාමිසං සුඛං වේදනං වේද්‍යාමිති පජානාති සාමිසං වා දුක්ඛං වේදනං සාමිසං වා උපේක්ඛා වේදනං ඊළඟට නිරාමිසං වා සුඛං වේදනං වේද්‍යමානෝ නිරාමිසං සුඛං වේදනං වේද්‍යාමිති පජානාති මේ වේදනාව දෙකට බෙදනවා සාමිස සුවය නිරාමිස සුවය සාමිස දුක නිරාමිස දුක කියලා දෙආකාරයකින් බුදුහාමුදුරුවෝ වේදනාව නැවත පැහැදිලි කරනවා ඒ මොකද්ද? සාමිස කියලා කියන්නේ කෙලෙස් සහිතව තෘෂ්ණාව මුල් වෙලා තෘෂ්ණාව මුල් වෙලා විඳින දුක වේදනාවක් තියෙනවා තෘෂ්ණාව මුල් වෙලා විඳින සැපේනොත් තියෙනවා තෘෂ්ණාව මුල් වෙලා තෘෂ්ණාව මුල් වෙන්නේ නැතුව විඳින සැපේනොත් තියෙනවා තෘෂ්ණාව මුල් වෙන්නේ නැතුව විඳින දුක්ඛේනොත් තියෙනවා ওই දෙකේ දෙආකාරයෙන්ම විඳින උපේක්ෂාවනොත් තියෙනවා ඒක අපිට තරම්ම ප්‍රකට නැහැ එතකොට මොකද්ද මේ සාමිස සුවයයි කියලා කියන්නේ? ඒ කියන්නේ තෘෂ්ණා මුල් වෙලා ලබන සුවය කියලා කියන්නේ. අපි රසවත් කෑමක් කනකොට අපට සතුටක් දැනෙන සුවයක් දැනෙන්නේ මොකද්ද? ඒ අපි කැමති දේ තෘෂ්ණාවයි. අපි කැමතිම ස්පර්ශයක් විඳිනකොට අන්න සාමිස සුවයක්. අර කැමති විදිහේ අපට හොඳ රස්සාවක් ලැබුණා රස්සාවේ පඩි වැඩි වුණා අපි ගැන කීර්ති රාවයක් යනවා මේ වගේව හිතනකොට මනසට දැනෙන්නේ අන්න සාවිස සෝය තෘෂ්ණාව පදනම් වෙලා ඒ සතුට ඇති වෙන්නේ එහෙම සතුටක් ඇති වෙනකොට ඒකත් බුදුහාමුදුරෝ දේශනා කරනවා මේක තෘෂ්ණා මූලික සතුටක් මේක කෙලස් ධර්ම සමග මුසු වෙලා එන සතුටක් කියලා හඳුනා ගන්න. ඇයි ඒක හඳුනාගන්නේ? ඒ තෘෂ්ණාව මුල් වෙලා ඇති වෙන හැම සතුටක්ම පසුව දුකකට හේතු වෙන නිසා වටහාගෙන සිටිය යුතුයි. Tamanට ධනෙ ලැබෙනවා කියලා සතුටු වෙන තැනැත්තා ධනය විනාශ වෙනකොට ධනෙ වැය වෙනකොට එපමණම දුකකටපත් වෙනවා. අතනින් යම් තරම් සතුට වෙනවද? ඒහා සමාන දුක. අතන උපේක්ෂා සහගත වෙනවද? මෙතනදි උපේක්ෂා සහගත වෙන්න පුළුවන්. අතද උපරිම තෘප්තිමත් වෙනවද සතුට වෙනවද ඒ පමණට දුකක් ඇති වෙනවා දරුවෙක් ලැබුණාම කොච්චර සතුට වෙනවද ඒ දරුවා නොමග යනකොට ඒ දරුවා වෙන්ව යනකොට ඒ දරුවා අහෝසි වෙනකොට ඒ තරම්ම දුකක් ඇති වෙනවා පුද්ගලයන් ඔවුනොවුන් හමු වීම නිසා කොයිතරම් ප්‍රීතියක් සතුටක් භුක්ති විඳිනවද ඔවුනොවුන් වෙන් වෙලා යනකොට ඒ හා සමානම වේදනාවක් දැනෙනවා ඊට සාපේක්ෂව අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සාමිස වශයෙන් කෙලස් මුල් වෙලා අපි ලබන සතුට සුවය ඒ පිළිබඳව අපට දැනුමක් තියෙන. එහෙම විඳින්න එපා කියලා හැබැයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මොකද ගිහියෙක් හැටියට එහෙම විඳින්න නැතුව පවතින්නට බෑනේ. ගිහියෙක් විතර නෙවෙයි පැවිද්දෙක් වශයෙන් වුණත් අපි මේ ජීවිතේ වැඩි හරියක් කෙලෙස් සහිතව තමයි සතුට වෙන්නේ. හැබැයි මේ ගැන යම්කිසි දැනුමක් ඇති කරගන්න ඕනේ. මේ ගැන වැටහීමක් ඇති කරගන්න ඕන. ඒ දැනුම වැටහීම ඇති කරගත්තා අපට මේවත් යම් ප්‍රමාණයකට උස්පහත් කරගන්නට පුළුවන්. යම් ප්‍රමාණයකට උස්පහත් කරගෙන අපිට යම්කිසි පාලනයකට නතු කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපි නොදැනම අර කෙලෙස් සහිත තෘප්තිමත් භාවයේ විඳින්නට ගිහිල්ලා ජීවිතයේ අසීමිතව අපි හා සමානව පීඩා විඳිනවා. ඒවා හොස් වෙනකොට වෙනස් වෙලා යනවා. එතකොට මේ ගැන නිසි වැටහීමක් ඇති කරගන්න නම් මේ ඇති වෙච්ච සුවය සාමිස සුවයක් කියන බවකට දැනෙන්න ඕනේ. ඊළඟට නිර්ාමිස සුවයක් දැනෙනවා නම් නිර්ාමිස සුවය කියලා. මොකද්ද නිර්ාමිස සුවය කියන්නේ? දැන් මම අර කිව්වේ වේදනාව මෙනෙහි කරනකොට හරියට සිහිය පිහිටියොත් එතන ප්‍රීතියක් හටගන්නවා. දැන් එතන කෙලස් මතුවලා නෙමෙයි. සිහිය, වීරිය, ප්‍රඥාව හරියට එදෙනකොට ඒ තුලින් ලොකු තෘප්තියක් දැනෙනවා. අපිට බුදුහාමුදුරන්ට මල් ටිකක් පූජා කරලා සතුටක් ලබන්න සුවයක් ලබන්න බැරිද? පුළුවන්. බුදුන් ඇඳලා භාවනා කරලා සිල් සමාදන් වෙලා අනුන්ට පරිත්‍යාගයක් කරලා තමන් සතු දෙයක් අනිත් අයට දීලා අනිත් අයට අවශ්‍ය මොහොතක උදව්වක් කරලා තව කෙනෙකුගේ ජීවිතයක් බේරලා අසීමිතව අපට සුව විඳින්නට සතුටු වෙන්න පුළුවන්. එතෙන්දී අපි හඳුනා ගන්න ඕනේ. ඒක කෙලෙස් සහිත එකක් නෙමෙයි. එතන තියෙන්නේ निराமிස කෙලෙස් වලින් තොර වෙච්ච අලෝභ අදෝස අමෝහ ලෝභ දෝස මෝහ නිසා නෙමෙයි අලෝභ දෝස අමෝහයන් පදනම් වෙච්ච කෙලස් වලින් තොර වෙච්ච එක්තරා සුවදායක තත්ත්වයක් ඒක හරියට හඳුනාගත්තාම ඒ බඳු සුවය අපට බොහෝ අවස්ථාවල මතු කරගන්නට පුළුවන් අවදි කරගන්නට පුළුවන් පවත්වා ගන්නට පුළුවන් ඒ සඳහායි ඒක අපි හරියට හඳුනාගන්න ඊළඟට සාමිස දුක්ඛයන් නැති වෙනවා, නිර්ාමිස දුක්ඛයනොත් ඇති වෙනවා. සාමිස දුක්ඛයන් කියන්නේ කෙලෙස් සහිත බව නිසා ඇති වෙන දුක්. ඒවනම් ඉතින් අමුතුවෙන් කියන්නේ නැහැ මුළු ජීවිත කාලෙම මම විඳින දුක් ඔක්කොම වගේ කෙලෙස් සහිත බව නිසා ඇති වෙන දුක්. එතකොට ඒකට හොඳ උදාහරණයක් මට මතක් වුණා. අර ඉන්දියාවේ හිටපු එක දුප්පත් මිනිස්සෙක් බොහොම සුරූපී කාන්තාවක් විවාහ කරගන්නවා. විවාහ කරගත්තට පස්සේ මේ කාන්තාව බොහොම සුරූපී කෙනෙක් නිසා අර පුරුෂයා බොහෝම දැඩිසේ බැඳිලා ඉන්නවා මේ කාන්තාවට. ඒ කාන්තාව මොකද්ද කියන්නේ? ඒ විදිහට තමයි අර පුරුෂයා වැඩ කටයුතු කරන්නේ. එතකොට ඉන්දියාවේ කලින් කලට වසරකට සැරයක් නැකත් ක්‍රීඩාව කියලා අපේ ලංකාවේ සිංහල අලුත් අවුරුදු උත්සවයේ තියෙනවා. ඒවා අලුත් අවුරුදු උත්සවය කියලා කියන්නේ නැකත් පදනම් කරගෙන ජ්‍යොතිෂයට අනුවන දැන් ඉර හඳ තාරකා මේ විදිහ ඉර මෙහෙම ගමන් කළා එහෙමනේ ඒක තීරණය වෙන්නේ. ඒතර ඒ වගේ නැකත් පිළිබඳව යම්කිසි සුබ දිනයක ඒගොල්ලෝ වසරකට සැරයක් මහා උත්සවයක් පවත්වනවා. දැන් මේ උත්සවයට යන්න අර කාන්තාව කියනවා මට හොඳ ලස්සන රතු රෙද්දක් ඇඳගෙන රතු රෙද්දක් පෙරලාගෙන එහෙම යන්න තියෙනම් තමයි මං එන්නේ උත්සවයට යන්න. නැත්තම් මං එන්නේ නැහැ. එහෙම නැත්තම් ඔබ වෙන කවුරු හරි එක්කලා යන්න. මම නම් එන්නේ නැහැ යන්න කියලා අර කාන්තාව කියනවා. පස්සට ස්වාමියා කියනවා ඉතින් අපට කොහෙන්ද රතු රෙදි? අපි දැන් බොහොම දුප්පත් අය. ඒ නිසා ඔය තියෙන රෙද්දක් හොදලා තියන්න ඇඳගෙන යන්න. නමුත් මේව කිව්වට මේ බිරිඳ මේකට එකඟ වෙන්නේ නැහැ. නොඑක් නොඑක ආකාරයෙන් ඇවිටිලි කරනවා නෑ එහෙමම ඕන. නැත්තම් මං යන්නේ නැහැ. පස්සේ ඉතින් කිව්වා කොහොමද හොයන්නේ? ඉතින් හයිය හත්තේ තියෙන මිනිස්සෙකුට මොනවද කරන්න බැරි. රජමාලිගාවේ ඕන තරම් තියෙන ඇඳු හිමිතරේ ගිහිල්ලා ඔය කොතනින් හරි රිංගුවෙන් පස්සේ ඕන තරම් අරන් එන එකනේ අතට අහු වෙන තරම්. ඒතර දැනත්තගෙන තා මාව මරන්නද හදන්නේ කියලා. මරන්න නෙමෙයි ඉතින් එච්චර එකක් වක් කරගන්න හයිය නැත්තම් ඉතින් ඒක පිරිමිකමක්ද? කියලා දැන් අර කාන්තාව නොඑක ආකාරයෙන් දැන් අර මනස පොළඹවනවා මේක කරන තැන. පස්සේ ඉතින් මේ මනුස්සයා තර කාන්තාවට තියෙන බැඳීම නිසා රාත්‍රියේ යනවා රෙදි හොරකම් කරා. ගිහිල්ලා හොරකම් කරනකොටම රාජපුරුෂයන්ට අහු වෙනවා. රජුරවන්ට ගිහින් දක්වනවා. දැක්වෙන් පස්සේ රජුරෝ මොකොත්ම කතාවක් නැහැ උල තියලා මරන්න කියලා කිව්වා. දැන් මේ මිනිස්සයා පිට්ටනියක් මැද්දේ උල හිටවලා ඒක ඒකේ උල තියලා තියෙනවා. යටින් ඇනිච්ච උල ඉස්මුදුනේ මතුවෙලා. මතුවෙලා දැන් ඒ වගේ තැන්වල කපුටෝ ගිජුලිහිනියෝ වට වෙලා ඉන්නවා මස් කන්න. දැන් ගිජුලිහිනියෝ අර ඔළුව උඩ වහලා ඇස් වලට කොට කොට කනවා. කපුටෝ කොට කොට කනවා. දැන් මේ වරස තාම මැරිලා නැහැ. දැන් ඒ මනුස්සයා මොකද්ද මේ උලේ ඉඳගෙන අර වේදනාව විඳගෙන අර කපුට කොටන එක, ගිජුලිහිනියා කොටන එක, ඒ වේදනාව ඔක්කොම විඳින්න මොකද්ද කියන්නේ? මට මේ උලේ ඉන්න එකක් නෙමේ දුක. මට මේ ඇහැට කොටන එකක් නෙමෙයි දුක. මගේ නෝනත් එක්කලා රතු රෙද්දක් ඇඳගෙන අපිට අර නැකත් ක්‍රීඩාවට යන්න නැති වෙච්ච එකයි මට තියෙන ලොකුම දුක. එතකොට එතකොට ඒකයි මම කියන්නේ එක එක්කෙනා විඳින දුක ගැන එක එක්කෙනා හිතන හැටි. එතකොට දැන් මේ මේ මහා දුක්ඛ වේදනාව මේ තනත්තා විඳින්නේ කුමක් මතද? සාමස දුක්ඛය. මේ කෙලස් නිසා ඇති කරගත්තු දුකක්. කෙලස් නිසා ඒ කෙලස් වලට යට වෙලා ඒ කෙලස් වලට වසඟ වෙලා ජීවිතේ ලබන දුක්. එතකොට අපේ ජීවිතේ ওই තරම් කටුක නොවුනට අපි හැම කෙනෙක්ම බොහෝ අවස්ථාවල ජීවිතේ හැම තත්පරයකම වගේ ඒ කෙලෙස් නිසා විඳින දුක් කායිකව මානසිකව ඕන තරම් විඳිනවා. හැබැයි ඒව හඳුනා ගන්න ඕන මේ සාමිස දුක්ඛය. ඊළඟට නිර්ආමිස දුකත් කෙනෙකුට විටින් විට පැමිණෙන්නට පුළුවන්. ඒ කියන්නේ කෙලෙස් වලින් තොර වූ දුක. ඒ කොහොමද? අර කොටිය කාපු හාමුදුරුවන්ට ඒ මෙනෙහි කරද්දී ප්‍රීතිය සොම්නස සතුට ඇති වෙනවා කෙලස් ඇති වෙන්නේ හැබැයි දුක දැනෙනවා චක්කපාල හාමුදුරුව S2 අන්ධ වෙනවද කියලාත් නොබල භාවනා කළා උන්වහන්සේට දුක්ඛය දැනුණා හැබැයි කෙලස් නිසා ඇති කරගත්තු දුකක් නෙමෙයි කෙලස් නසන්නට දරන උත්සාහය නිසා ඇති කරගත්තු දුක ඊළඟට කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ වික්ෂුන් වහන්සේලා පස් නමක් විතර භාවනා කරන්න උත්සාහ කරලා කරලා අන්තිමට උන්වහන්සේලාට ඵලයක් උපදවා ගන්නට බැරි තැන උන්වහන්සේලා තීරණය කළා අපි මහා පර්වතයක් උඩට නැගලා ආහාර වර්ජනය කරලා අපි භාවනා කරමු රහත් වුණොත් රහත් වුණාවේ නැත්නම් අපවත් වුණාවේ කියලා තීරණය කළා උන්වහන්සේලා මහා පර්වතයේ මතට නැගිලා භාවනා කරනවා. ඒතර ආහාර නැතිකම නිසා උන්වහන්සේලාට මහා පීඩාවක්. එතකොට බිමට බහින්නට නැතිකම නිසා ලෝකය දකින්නට නැතිකම නිසා එතකොට එක ඉරියව්වෙන් ඉන්න නිසා උන්වහන්සේලා මහා දුක්ඛයක් විඳිනවා. නමුත් මේ දුක කුමක් නිසා හටගත් එකක්ද? මේක කෙලස් නසන්නට දරන උත්සාහය නිසා ඇති කරගත් එකක්. එතකොට ඒක निराமிස දුක්ඛයක්. කෙලස් නිසා හටගත් එකක් නෙමෙයි. එතකොට අපිත් දැන් භාවනා කරන්න වාඩි වෙනවා. තද බල වේදනාවක් එනවා කකුලේ අතේ පයේ කොන්දේ. දැන් මේ මොන වේදනාවක්ද මේක? निराமிස දුක්ඛයක්. හැබැයි නිර්ආමස දුක්ඛය අපි ඒක මනසින් ගැටිලා ප්‍රතික්ෂේප කරන්න පටන් ගත්තොත් සාමස දුක්ඛයක් බවට පත් වෙනවා. ඇයි? ඊට පස්සේ එතනින් නම් අපි දුක් විඳින්නේ අපේ මනසේ කෙලෙස් නිසා. අර හුදේ කයට දැනෙන දුක්ඛය නිර්ආමස දුක්ඛයක් හැටියට Tamanට හඳුනා ගන්න පුළුවන්. හැබැයි මනසේ කෙලෙස් නිසා අපි ඇති කරගන්නා දුක්ඛය ඒක සාමිස දුක්ඛයක් වෙනවා. මෙන්න මේ විදිහට සාමිස සුවය, නිරාමිස සුවය. සාමිස දුක්ඛය, නිරාමිස දුක්ඛය ආදී වශයෙන් මේ වේදනාවෙහි ඇතිවෙන නොයෙකුත් ප්‍රභේද විටින් විට අපට මේ වේදනාවන් දැනෙන හැටි පිළිබඳව අවධානය යොමු කරගෙන සිහිය පිහිටුවාගෙන නැවත නැවත නුවණින් දකින්නට පුළුවන් නම් සිහිය, ප්‍රඥාව, වීරය පවත්වාගෙන අපට ඒ දිහා බලන්නට පුළුවන් නම් එය නිවන් දකින්නතෙක් එහෙම නැත්නම් නිවන් දැකීමත් එක්ක අපේ මනස වඩවන්න සුදුසු කමඨහනක් හැටියට එහෙම නැත්නම් වේදනානුපස්සන සතිපට්ඨාන භාවනාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එවනම් ওই ටික වේදනාව පිළිබඳව ප්‍රමාණවත් වෙයි. තව ටිකක් අපේ කාලය අරගෙන අපේ චිත්තානුපස්සනාව කියන්නේ මොකක්ද කියන එක අද දවසේම අපි කතා කරලා නිමා කරන්නට අදහස් කළේ ටික වේලාවකින් චිත්තානුපස්සනා චිත්තානුපස්සනාව කියලා කියන්නේ සිත දිහා බලලා නැවත නැවත නැවත නැවත සිත අනුව බැලීම. එහිදෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. සිත කෙරෙහි අවධානය යොමු කරගෙන ඒ අනුව නැවත නැවත නුවණින් බලන. එතනදී අපට හුඟක් වෙලාවට අපට මේක විශේෂයෙන් පුහුණු කරන්න වෙන්නේ මොකක් නිසාද? අපි හැම කෙනෙක්ම දීර්ඝ කාලයක් සසරෙහි පුරුදු පුහුණු වෙලා තියෙන්නේ මේ ෂඩේන්ද්‍රයන්ගෙන් බාහිර දේවල් අරමුණු කරා. අර වෙසක් පොය දවසේ ධර්ම දේශනාවේදී මම පැහැදිලි කළේ ඇහැට බාහිර දේවල් පේනවා හැබැයි ඇතුළ පේන්නේ නැහැ. කනට බාහිර ශබ්ද ඇහෙනවා ඇතුළේ ශබ්ද ඇහෙන්නේ නැහැ. මේක ඇතුළෙත් මහ ශබ්ද කොටක් තියෙනවා. ඒවා එච්චර කනට ඇහෙන්නේ නැහැ. නහයට පිටස්තර තියෙන ගඳ සුවඳ පොඩ්ඩෙන් දැනෙනවා. ඇතුළේ ගඳ ඒක දැනෙන්නේ නැහැ. ඒක එක පැත්තකින් වාසනාවක් කියලා හිතනවා. කොහොම හරි ඒක වාසනාවකට හරි අවාසනාවකට හරි මේ ඉන්ද්‍රයන් පිහිටලා තියෙන්නේ එහෙමයි. බාහිර ලෝකයේ දේවල් ස්පර්ශ කරනෝ ඇතුළේ එහෙම දැනෙන්නේ මනසත් එහෙමයි හැමතිස්සෙම බාහිර දේවල් ගන්න පුරුදු වෙලා තියෙනවා. ඇතුළේ වෙන්නේ මොකද්ද කියලා දකින්නට මනස පුහුණු වෙලා නැහැ. එතකොට අපට ප්‍රත්‍යවේක්ෂා නුවණ අවශ්‍ය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කණ්ණාඩියකින් කරන්නේ මොකද්ද? අර රාහුල හාමුදුරන්ගෙන් අහනවා. රාහුල පොඩි හාමුදුරන් අහනවා රාහුල කන්නාඩිය මොකටද තියෙන්නේ? රාහුල හාමුදුරුවෝ දේශනා කරනවා ස්වාමීනි ප්‍රත්‍යවේක්ෂාව සඳහා. මොකද්ද ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ? ආපහු හැරිලා බලන්න දැන්. අපේ ඇස් දෙකට අපිව පේන්නේ නැති නිසා ඉස්සරහින් කන්නාඩියක් තියලා තමයි අපිව බලාගන්නේ. අන්න ඒ වගේ අපේ සිතට අපේ සිත පේන්නේ නැති නිසා එහෙම බලන්නට පුරුදු වෙලා නැති නිසා අපි මේ ප්‍රත්‍යවේක්ෂාව අනුපස්සනාව තුලින් ආපහු අපේ හිත දිහා අපි බලන්නට උත්සාහ කරනවා මොකක්ද එතන වෙන්නේ හැමතිස්සෙම සිදුවෙන සිදුවීම් හරහා බාහිර ලෝකයේ සිද්ධියත් එක්කලා පැටලි පැටලි අපේ මනස දුවනවා. හැබැයි ඒත් එක්ක ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා අපට දැනෙන්නේ නැහැ. දැන් දවසක් කවුද සාකච්ඡා කරනකොට ඇහුවා දැන් අපි හිතමු මෙතන තියෙනවානේ මේ වොයිස් රෙකෝඩරේ මේ පටිගත වෙන්න තියෙන. දැන් අපි මේක ගැන තෘෂ්ණාවක් ඇති වෙනවා. දැන් ඕක ගැන කොහොමද අපි විදර්ශනා කරන්නේ? කොහොමද විදර්ශනා කළ යුත්තේ කියලා නිකමට කියන්න බලන්න. දැන් මෙතන තියෙන යම් කිසි භාණ්ඩයක් ගැන අපට ඇති වෙනවා තෘෂ්ණාව. එතකොට ආෝක වැඩකට ඇති දෙයක් නෙමෙයි ඕක අනිත්‍යයි ඕක මටත් පස්සේ ගන්න පුළුවන්. එහෙමද අපි හිතන්න ඕන? කොහොම දැක්කොත්ද අපි වඩා සුදුසු? ඔව් දැන් මේ රෙකෝඩරේ අනිත්‍ය බව දුක් බව අනාත් බව දකින්න එකත් භාවනාවක් තමයි. හැබැයි මේ මොහොතේ මගේ මනසේ තෘෂ්ණාව ඇති වුනහම මේක අනිත්‍ය දකින්න පුළුවන් තත්වයක් මගේ මනසට නැහැ. දැන් මනස අවුල් වෙලා ඉවරයි. ඒ වෙලාවට අනිත්‍ය මෙනෙහි කරන්න ගියාට නිකන් කවුරු හරි කියපුවා තමයි හිතන්න වෙන්නේ. ඒ නිසා ඒ වෙලාවට ඒ ඇල්ම ඇති වෙච්ච බාහිර වස්තුව අනිත්‍ය බව දුක් බව අනාත්ම බව මෙනෙහි කරන්න ගිහිල්ලා තේරුමක් නැහැ. එතෙන්දී අපි ආපසට හැරෙන්න ඕන කොහටද? මගේ මනස දෙසට. මේ පිළිබඳව මට තෘෂ්ණාවක් ඇති ඒ මොකක් නිසාද? ඇයි අන්න එතනින් පටන් ගන්නට එමනම් මනස කිලිටි වුණාම මනස නොසන්සුන් වුණාම ඒත් එක්ක අවධානය යොමු කරගෙන යනවා මිසක් බාහිර ලෝකයේ විදර්ශනා කරන්න ගිහින් එතනදි හරියන්නේ නැහැ. ඒකට වෙන වෙලාවක් යොදා ගන්නවා. බාහිර වස්තු අනිත්‍යයි කියන බව, ඒවා දුකයි කියන බව, ඒ අනාත්මයි කියන බවත් අපි හඳුනා ගන්න ඕන. බාහිර පුද්ගලයෝ විනාශ වෙනවා ඒගොල්ලන් දුර්වර්ණ වෙනවා විරූපී වෙනවා ඒවත් අපි තේරුම් ගන්න ඕන හැබැයි අර මනසේ රාගය ඇති වෙච්ච වෙලාවට ඇලීම ඇති වෙච්ච වෙලාවට ඒක කරන්න ගිහින් හරියන්නේ නැහැ එතනදී ඒක පළ දරන්නේ නැහැ එතනදී නිකන් පටලැවිල්ලක් මම ඒකයි කියන්නේ අර කටේ ලුණු රස තියාගෙන පැණි රස ගැන තලු මැරුවට ඒක දැනෙන්නේ නැහැ එතකොට ලුණු රසත් නැහැ පැණි රසත් නැහැ ලුණු රස තියෙන වෙලාවට ඒක හොඳට තලු මරලා ලුණු රස ගැන හරියට හඳුනා ගන්නවා ඊට පස්සේ කට හොදලා දාලා ඕන්නම් පැණි රස කටේ තියාගෙන ඒක තලු මරලා වැලුවට කමක් නැහැ. හැබැයි කට හොදලා අයින් කරලා ඉවර වෙලා. එහෙම නැතු දෙක දෙකම එකට කලවම් කරගත්තොත් එහෙම එකකවත් රසය හරියට භුක්ති විඳින්නේ අපට හුඟක් වෙලාවට වෙන්නේ මනස රාගයෙන් අවුල් වෙච්ච වෙලාවට අසුබේ වඩන්නට උත්සාහ කරනවා. ද්වේෂයෙන් අවුල් වෙච්ච වෙලාවට මෛත්‍රිය වඩන්න උත්සාහ කරනවා. එතකොට තියෙන්නේ වෙන එකක් හොයන්නේ තව එකක්. මෙතන මහා පටලැවිල්ලක් ඇති වෙනවා. ඒ නිසා එහෙම නෙමේ බුදුරජාණන් වහන්සේ රාග චරිතයට අසුභය සුදුසුයි කියලා දේශනා කළා. ඒ රාගය ඇති වෙච්ච වෙලාවට නෙමේ. ඒ චරිත ලක්ෂණ තියෙන කෙනාට මනස සංසුන් කරගෙන අසුභ භාවනාව කරන එක සුදුසුයි. හැබැයි රාගය මතුවෙච්ච වෙලාවට ඒක කරන්න බෑ. ඕනනම් අත්හදා බලන්න. අසුබේ වඩන්න පුළුවන් දෙයක්. අර සිතන මෙනෙහි කරන හැම පිළිකුල් සාගත දෙයක් අතරින්ම රාගය මතුවෙනවා Tamange මනසේ. ඒක තමයි ස්වභාවය. මොකද මෙතනයි කෙලසිලා තියෙන්නේ. මෙතන කෙලසිලා මෙතන අඳුර වෙලා මෙතන වික්ෂිප්ත වෙලා ඒ වික්ෂිප්ත වුණු මනසින් අඳුර මනසින් වෙන එකක් බලන්න ගියාම අපි අර කියන්නේ පාට කණ්ණාඩි දාගත්තාම ලෝකෙ ඔක්කොම ඒ පාටටයි පේන්නේ කියලා. ඒ වගේ දැන් මෙතන අඳුර වෙලා තියෙන්නේ. එතකොට හැම දෙයක්ම ඒ වර්ණයෙන් තමයි පේන්නේ. එතන එතන අපි හිතමු මේ රක්ත වර්ණ වෙලා. ඒතර හැම දෙයක්ම රක්ත වර්ණයෙන් තමයි පේන්නේ. ඊට පස්සේ ඉතින් පිළිකුල් දෙයට අර රක්ත වර්ණය වැටෙනන් පස්සේ ඒක බොහොම බොහොම ප්‍රියමනාප දෙයක් හැටියට පෙනෙන්න පුළුවන්. අන්න ඒ විදිහට අපි පැටලෙනවා මනස විකෘති වෙලා බාහිර ලෝකයේ විනිශ්චය කරන්න විදර්ශනා කරන්න කියන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. රාග සහිත සිතක් ඇති වුණා නම් විතරාගී බව හොයන්නට දඟලන්න ඕනේ මේ රාග සහිත සිතයි කියන එක දැනගන්න. ඒක හඳුනාගන්න. ඒක විදර්ශනා කරන්න. ද්වේෂ සහිත සිතක් ඇති වුණා නම් මේ ද්වේෂ සහිත සිතයි කියලා දැනගන්න. ඒක විදර්ශනා කරන්න. මේවා තමන්ගේ ජීවිතේ විටින් විට මතුවෙන ස්වභාවය මත අත්හදා බලන්න පුළුවන්. එහෙම විටින් විට අත්හදා බලන ස්වභාවයත් එක්කලා තමයි තමන්ට මේවා ප්‍රත්‍යක්ෂ මට මතකයි මම අර මම කිව්වේ අර ලෙනක මම භාවනා කළා කියලා. දිනක් මම පුටුවේ වාඩි වෙලා ඉන්නකොට එක්තරා සරාගී අරමුණක් මතුවෙලා නැවත නැවත ඒ ඔස්සේ මනස දුවනවා. දැන් මට මං හිතන්නේ පෙර දිනක මතක ඇති මම කිව්වා සංකීර්ණ සමාජයේදී සමහර කෙලෙස් ඇති වෙනවා ඒවා හුදකලා භවයේදී ඇති වෙන්නේ නැහැ. සමහර ඒවා හුදකලා භවයේදී ප්‍රබලව ඇති වෙනවා සංකීර්ණ සමාජයේදී ඒවා හැම ඇති වෙන්නේ ඒ එහෙම ඒ මනසේ තියෙන එක් එක් ස්වභාවය. දැන් හිතලා බලන්න දැන් මේ මේ වගේ රටවල් වල මේ බටහිර ලෝකයේ බොහෝ රටවල් වල කොට ඇඳුමක් ඇඳලා ඒ විදිහට ගියයි කියලා ඒක අමුත්තක් නෙමෙයි. එතකොට ලංකාව එහෙම ගියොත් ඒකෙන් මනස අවුල් කරගෙන ඒකෙන් ප්‍රශ්න ඇති කරගෙන ඇයි මේ දැන් ඒ රටේ ඒ අඳින්න පළඳින්න පුරුදු වෙලා තියෙන හැටියට ඇඟ වැහෙන්න අඳින්න පළඳින්න පුරුදු වෙලා තියෙන හැටියට ඒගොල්ලන්ට අර ඒ වැහිලා තියෙන එකත් එක්කලාම තු කුතුහලයක් ඇති වෙනවා. එතකොට මේ ඒ බටහිර ලෝකේ රටවල හැමතිස්සෙම බොහෝ වෙලාවට කය විවෘතව තියෙන නිසා ඒකේ 아무තු කුතුහලයක් ඇති වෙන්න දෙයක් නැහැ. ඒ නැති මට්ටමටපත් වෙලා. එහෙම නොවෙනවාම නෙමෙයි. ඉතින් ওই தත්වයන් උස්පහත් වෙන්නට පුළුවන්. පොදු වශයෙන් ගත්තන් පස්සේ ඉතින් ඒ සංස්කෘතියට අනුව එහෙම වෙලා. අන්න ඒ වගේ මේ සංකීර්ණ සමාජයේ ඉන්නකොට අපිට සමහර දේවල් සුලභයි. පේනෙනවා, ඇහෙනවා, දැනෙනවා, විඳිනවා, මනස වේගෙන් වෙනස් වෙනවා. ඒ නිසා එක අරමුණක් ඔස්සේ ඈතට යන්න ඉඩක් නැහැ. හැබැයි හුදකලා වෙච්ච ගමන් එක පුංචිම පුංචි දෙයක් ඇති. ඒක ඔස්සේ ඈතට ඈතට ඈතට යනවා. පාලනය කරගන්නට බැරි තරමට. ඒ වගේ දැන් ලෙනේ ඉන්නකොට පුංචි දෙයක් අර සිහිපත් වෙලා එක්තරා සරාගී බවක් මනසේ ඇති වුණා. දැන් මම මේක නවත්තන්න හදනවා හදනවා නවත්තන්න හදන්න හදන්න මේක වැඩි වෙනවා. එන්න එන්න එන්න එන්න මනසේ වැරෙනවා. අන්තිමට මම නොයේ ගන්න නොයේ උත්සාහයන් කළා. කොහොමවත් ඒක මනසින් අඩු කරගන්න බෑ. එන්න එන්න වැරෙනවා. පස්සේ මම මෙහෙම පුටු උඩ වාඩි වුණා. වාඩි වෙලා අත් දෙකත් මෙහෙම පුටු උඩින් තියාගත්තා. තියාගෙන ඇස් දෙකක් පියාගත්තා. ඇස් දෙකක් පියාගෙන මම කල්පනා කළා හරි. දැන් මේ ගැන කොච්චර වෙලාද හිතන්න ඕනේ ඕන තරම් හිතන්න මං ඉඩ අරිනවා. මෙහෙම වාඩි වෙලා මේ ගැන දැන් මේ දැන් හිත කැමති නෑනේ මේකෙන් මනස හිත අයින් කරන්න කැමති නෑනේ ඒ නිසා දැන් මේකේ පැටලි පැටලි යන්නේ හරි කොච්චර වෙලාද හිතන්න ඕන ඕන තරම් වෙලා හිතෙන්න ඉඩ හරි මම දැන් මම වාඩිලා දැන් පැය භාගයක් විතර මම අර අරමුණත් එක්ක ඈතට ඈතට ඈතට හිතාගෙන ගියා දැන් ඇත්තටම සිතනවා කියලා කියන්නේ ඒ ඒ අරමුණ භුක්ති විඳිනවා ටික වෙලාවක් යනකොට මුළු කයම රත් වෙලා අර උනසන්නිපාතේ හැදුනහම තියෙන්නේ අන්නේ වගේ මුළු ඇඟම ගිනියන් වෙලා. දැන් මෙහෙම මූණ හරියෙන් මෙහෙම අත තියලා බැලුවෙන් පස්සේ සාමාන්‍යයෙන් අඩියක් විතර දුරට රස්නේ දැනෙනවා. ඒ මට්ටමට මුළු ශරීරයම ගිනි ගන්න <laughs> මට්ටමට මේක පැහැෙනවා ඇතුලේ. ඒ ආරම්මණයත් එක්ක. මෙහෙම දැනෙනකොට මට කල්පනා වුණා බුදුරජාණන් වහන්සේ මේ රාගයේ ගින්නක් කියලා දේශනා කළේ මේක නේද? ඒ විදිහෙන් ඒක 아무තේ හිතුව නෙමෙයි. ඒ දන්නා දේවල් එක්කලා උපමා කර කර මේක මෙහෙමයි නේද අර එහෙමයි නේද කියලා හිතුව නෙමෙයි. ඒ ස්වභාවයත් එක්කලා මනස තුලින් ඒ අවබෝධය පහළ වුණා. ඒ අවබෝධය මනසට දැනෙනකොටම හරියටම වතුර බාල්දියක් ඔළුවේ නම් වක් කරපුවාම හීතල වෙලා යන්නේ කොහොමද? ඒ විදිහට සම්පූර්ණයෙන් ගතසිත සිසිල් වෙලා අර ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස්. එතකොට දැන් එතන මොකද්ද වෙන්නේ? අපේ විටින් විට ජීවිතේ ද්වේෂය ඇති වෙනකොට රාගය ඇති වෙනකොට මුලාව ඇති වෙනකොට ඊර්ෂ්‍යාව ඇති වෙනකොට මෙන්න නොඑක් හැටියට Tamanටත් අනුන්ටත් හානි නොවන විදිහට යම් යම් විදිහෙන් Tamanගේ මනසේ ස්වභාවයන් අත්විඳලා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන මම නැවතත් කියනවා Tamanටත් අනුන්ටත් හානි නොවන හැටියට Taman රකින සීලයට Tamanගේ ප්‍රතිපදාවට බාධාවක් නොවන හැටියට අපිට අපේ මනසේ ස්වභාවය තේරුම් ගන්නට උත්සාහ කරනවා හැබැයි ඒවා හිතලා එච්චර තේරුමක් නෑ. අපි හිතන්නටත් ඕන. ඒ කියන්නේ අපි අහලා තියෙන දේවල් මම එදා කිව්වා සුතමේ ඥානය කියලා චින්තාමේ ඥානය සුතමේ සහ චින්තාමේ ඥානයන් දෙකම අපට වැදගත් වෙනවා. හැබැයි භාවනාමේ ඥානය කියලා කියන්නේ ඉන් ඉදිරියට ගිය අවස්ථාවක්. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් යම් මනෝභාවයන් ඇති වෙනකොට ඒ ඒ මනෝභාවයන්ගේ ස්වභාවය තේරුම් ගන්නට උත්සාහවත් විය යුතුයි ඒ අවස්ථාවේ. එතෙන්දි වෙනත් දෙයක් විදර්ශනා කරන්න අපට පුළුවන් කමක් නැහැ. ඒ දැනෙන දේ විදර්ශනා කරලා හඳුනා ගන්න, තේරුම් ගන්න උත්සාහ කළ යුතුයි. ඊළඟට සරාගං වාචිත්තං සරාගං චිත්තං විතරාගං වාචිත්තං විතරාගං චිත්තං ඒ කියන්නේ රාගයෙන් තොර සිතක් ඇති වුනහම දැන් ඔන්න අර මුල් අවස්ථාවේදී රාගයේ උත්සන්නව ගිනි ගන්නා ස්වභාවයක් දැනුණා ඒක තේරුම් ගත්තට පස්සේ ඒක හරියට වැටහුණාට පස්සේ ඒ සියල්ල සිසිල් වෙලා ගිහිල්ලා විතරාගී ස්වභාවයක් රාගයෙන් තොර අවස්ථාවක් මනසේ ඇති ඒකත් හඳුනා ගන්නවා ඒකත් හඳුනාගෙන ඒකත් ඇති වෙච්ච හැටි ඒකේ ස්වභාවය හරියට විඳලා තේරුම් ගන්නට. දැන් කීප දෙනෙක්ම මෛත්‍රිය ගැන ඇහුවා. ඉදිරියේ අපට අවස්ථාවක් තිබුණොත් අපි ඒ ගැන කතා කරමු. ඇත්තටම මෛත්‍රිය කියලා කියන එක අපි දැන් හුඟක් දෙනා කරන්නේ වචන ටිකක් මෙනෙහි කරන එක තමයි. එහෙමවත් කරන එක ඇති. හැබැයි මෛත්‍රී මනෝභාවය කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. උදාහරණයක් හැටියට කිව්වොත් දැන් අපට යම් කෙනෙක් ගැන තරහ ගියොත් ඒ තරහා ගිය වෙලාවට අපි හිතමු ඒ අපි අපි ප්‍රිය නැති අපි අමනාප පුද්ගලයෙක් එකවරම අපට පෙනෙනවා. පෙනෙනකොටම අපේ ඇතුළාන්තයට මොකද වෙන්නේ? තරහ රත් වෙලා කුපිත වෙලා කැළඹිලා එනවා. හැබැයි මේ මනුස්සයා මරන්න ඕන, කොටන්න ඕන, ගහන්න ඕන, බනින්න ඕන එහෙම වචන මොකුත් එතන නැහැ. හැබැයි ගතට සිතට දැනෙන මොකද්දෝ කම්පනයක් ඇතුලෙන් එනව නේද? ඒක කවුරුත් විඳලා තියෙද? විඳ නැති කෙනෙක් ඉන්න විදියක් නැහැ මොකද තරහ නොගිය කෙනෙක් නැති නිසා. ඒ කියන්නේ තේරුම් අරන් තියද නැද්ද මන්ද කොහොමත් හැමෝම අපි ඔක විඳලා තියෙනවා. එතකොට එතන වචන මොකුත් නැහැ. මේ මිනිස්සයා මරන්න ඕන මරන්න ඕන මරන්න ඕන කියලා එහෙම හිතන්නේ නැහැ. මේ මිනිහට ගහන්න ඕන ගහන්න ඕන ගහන්න ඕන එහෙම හිතන්නේ නැහැ. හැබැයි දකින්නකොටම වෙන්න ඕන ටික ඇතුලෙන් එනවා. වචන කිසිවක් නැතුව ඒ මනෝභාවය අවදි වෙනවා. දැන් මෙත් වඩනකොට සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවන් දකිත්වා කියන වචන ටික අයින් කළොත් මොනවද ඇතුලෙන් දැනෙන්නේ? නිදිමත විතරයි. <laughs> එහෙමනම් එතන නිවැරදි නිවැරදි මෛත්‍රී මනෝභාවය නෑ. හැබැයි අර වචන ටිකත් එක්ක තමයි අපිට මුලින් ඉතින් එල්ලි එල්ලි යන්න වෙන්නේ. හැබැයි වචන ටික තුලින් අපිට කරන්න පුළුවන් එක්තරා ආශිර්වාදයක් විතරයි. හැබැයි මෛත්‍රී මනෝභාවය නම් ඒ වචන කිසිවක් නැතත් මනස තුල ඇතිවෙන්න ඕන එක්තරා සෞම්‍ය හැඟීමක්. ඒක හඳුනා ගන්න තමයි බුදුහාමුදුරු උපමාව දේශනා කරලා තියෙන්නේ. මාතා යත නියම් පුත්තං එක් අම්මා කෙනෙකුට එකම දරුවෙක් ඉන්නනේ දරුවා ගැන ඇති වෙන මනෝභාවය මොකද්ද? දැන් දරුවා දකින ගාන හිතනවාද අනේ මගේ පුතා ඉක්මනට ලොකු වෙන්න ඕනේ ඉක්ම හොඳට විභාගේ පාස් වෙන්න ඕනේ හොඳට දියුණු එහෙම හිතන්නේ නැහැ. එහෙම හිතන අවස්ථාවක් තියෙනවා. නමුත් මේ දරුවා දකින ගාන එහෙම හිතනවාද? අනේ දරුවා සුවපත් වෙන්න ඕනේ යහපත් වෙන්න ඕනේ නිදුක් වෙන්න ඕනේ එහෙම හිතන්නේ හැබැයි දරුවා කියන සංඥාව එනකොට මොකද්ද ඇතුලෙන් එනවා අන්න ඒක තමයි දරු සෙනෙහස කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා එහි ස්වභාවය හරියට හඳුනාගෙන මේක සියලු සත්වයින් වෙතම පතුරවන්න දැන් අර මගේ දරුවා කියන ස්වභාවය වෙන් කරගන්න දැන් මේක ඇති වෙලා තලපුරුද්ද තියෙන මේ ස්වභාවය තේරුම් අරගෙන මේ මනෝභාවය හඳුනාගෙන මේ මනෝභාවය හොඳට නැවත නැවත භුක්ති විඳලා අන්න ඒ මනෝභාවයන් භුක්ති විඳින්නට වරදක් නැහැ අර අපේ මනස අවුල් වෙන ව්‍යාකූල වෙන රාග ద్వේෂ මෝහ ඇති වෙන මනෝභාවයන් භුක්ති විඳිනවා වෙනුවට මෙන්න මේ විදිහේ යහපත් මනෝභාවයන් නැවත නැවත හඳුනාගෙන මතු කර කර භුක්ති විඳින්න ඕන. භුක්ති විඳලා ඒක හොඳට පළපුරුදු දෙයක් බවට පත් කරගන්න ඕන. පළපුරුදු දෙයක් බවට පත් කරගත්තට පස්සේ ඒක ආය උතුරද දකුණද කියලා වෙනසක් නැහැ. සමස්තයෙම පතුරවන්නට පුළුවන්. හරියට මහා ජල කඳක් ඉහළට ගිහිල්ලා හාත්පස සිසාරා සිසිල් කරගෙන ඇදහැලෙන්නාසේ ඒකට සතා සිව්පාව මිනිස්සයා හිතවත් කෙනා අහිතවත් කෙනා ගහ කොළ මේ හැම දෙයක්ම මෛත්‍රී සංකල්පනාවට පුද්ගලයෝ විතරක් නෙමෙයි මේ ජීවි අජීවි හැම දෙයක් තුළම අපට මෙත්තා මනෝභාවය පතුරවන්නට පුළුවන්. අර දරුවා පිළිබඳව ඇති වෙන සෙනෙහස යම්සේද ඒක හඳුනාගෙන හැබැයි හඳුනා ගන්නවා කියලා මේ මේ වචනේ මම නිතරම භාවිතා කරන්නේ හඳුනාගෙන හඳුනාගෙන කියලා කියන්නේ ඒක හරියට තේරුම් ගන්නට ඕනේ. මුලදි මුලදි වැරදි විදිහට තේරෙනවා. දැන් දරුවා පිළිබඳව තෘෂ්ණාවත් මොසු වෙලා තියෙන්නට පුළුවන්. ඒ කොටස පස්සේ තේරුම් ගන්න අයින් කරගන්නට ඕනේ. ඒතර දරුවා පිළිබඳව මමත්වයේ මුසු වෙලා තියෙන්න පුළුවන්. ඒ මමත්වයේ කියන කොටස අයින් කරගන්න ඕනේ. අයින් කරගත්තාම තමයි අනුන් වෙතත් අපට ඒක පතුරවන්න පුළුවන්. මෙහෙම ටික ටික ඒක වැඩි දියුණු කරගන්න ඕන අපි අනවශ්‍ය කොටස් අයින් කරලා අඩු ඒවා එකතු කරලා මෙහෙම මෙහෙම මනෝභාවයේ හරියට ඒකේ තියෙන රසය දැන් අපි ව්‍යංජනයක් හදලා ඒ ලුණු මදි. ඔන්න ලුණු ටිකක් එකතු කරනවා. ඇඹුල් මදි. තව පොඩ්ඩක් ඇඹුල් දානවා. මෙහෙම එක එක එකතු කර කර එකතු කර කර අපි බලන්නේ. ඒ එහෙම අන්න අර නියම රසය එනවාද? ඒ වගේ මේ මනෝභාවයන් හඳුනා ගන්නවා කියලා කියන්නේ කාලයක් එහෙම පුහුණු කරන්න ඕන අඩු කර කර වැඩි කර කර අයින් කර කර ඒ නියම ගුණය ඒක මතු කරගන්න. මේ මතු කරගත්තන් පස්සේ ඒක සමස්තය සිසාරා පතුරවන්නට පුළුවන්. ඉතින් හැබැයි තාම එහෙම කරන්න බැරි නම් ඉතින් සුවපත් වේවා නිදුක් වේවා කියන වචන ටිකත් ඒකත් නැතුව මේකත් නැතුව දෙකම නැති කරගන්න එපා. දැනට මේ වචනත් එක්ක පුහුණු කරමින් යන්න. හැබැයි ඒ යන අතරේ උත්සාහ කරන්න මට බැරිද මේ මනෝභාවය හඳුනගන්න. අම්මලාට මේක පහසුවෙන් කරන්න පුළුවන්. ඒ දරුවන් පිළිබඳව එහෙම හිතලා. එතකොට අනිත් අයටත් එහෙම හිතන්න පුළුවන් මේ මේ සසරේ මවක් වෙච්ච නොයේ පිරිමි අතර නෑ. මොකද පුරුෂාත්මයක් ලබන්න ඉස්සලා ස්ත්‍රීත්වය පසු කරගෙන එතනට එන්නේ. ඉතින් ඒ නිසා මවක් නොවිච්ච කෙනෙක් මේ සසරේ අපට එහෙම හඳුනා ගන්න බෑ නිසා අපි හැම කෙනාටම සසරේ මේ අත්දැකීම තියෙනවා. හැබැයි මේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. මේ ජීවිතේ නැතත් අපට වෙන වෙන අවස්ථාවල සමහරට සතෙක් ගැන, සමහරට මිනිස්සෙක් ගැන එහෙම කලාතුරකින් අවස්ථාවක මේ මනෝභාවය ඇති වෙලා තියෙන්න පුළුවන්. හැබැයි එතන තෘෂ්ණාව තියෙන්න බෑ. එතන මමත්වයේ තියෙන්න බෑ. එතන බලාපොරොත්තු තියෙන්න බෑ. අපේක්ෂා තියෙන්න බෑ. මොකක්කින්වත් පැටලිච්ච නැති ඒ සියල්ලෙන්ම නිදහස් වෙච්ච ඊට නිදහස් සෞම්‍ය මනෝභාවයක් තමයි මෛත්‍රිය තුළ තියෙන්නේ. මෙත්තාව. ඉතින් මේක ටික ටික හඳුනා ගන්න කාලයක් උත්සාහ කරන්න ඕන. සමහර විට වසරක් දෙකකින් හඳුනා ගන්න පුළුවන්. සමහරට ජීවිත කාලෙම ගත වෙන්න පුළුවන්. ආත්ම ගණනක් ගියත් කමක් හරියට තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. මොකද එහෙම නැත්තම් මෛත්‍රිය කියන එක නිවන් දැකීමට අත්‍යවශ්‍ය පාරමිතාවක්. මෙත්තා පාරමිතාවක්. එතකොට මේක පුහුණු කරන්නට ඕන. එතකොට දැන් ඔය කිව්වේ අර විදිහට අර සරාගී සිතේ ස්වභාවය, විතරාගී සිතේ ස්වභාවය අපි තේරුම් ගන්නට ඕනේ. එතකොට වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තංති පජානති. වික්ෂිප්ත සිතෙහි ස්වභාවය තේරුම් ගන්නට ඕන. ඊළඟට සමාහිතං වා චිත්තං සමාධිගත සිතේ ස්වභාවය තේරුම් ගන්නට ඕන. ඒක තේරුම් ගත්තේ නැත්නම් නැවත නැවත ඇති කරගන්න බෑ. ඒ නිසා මේ හොඳ නරක හැම මනෝභාවයක්ම ඇති වෙන හැටි අපි මනවින් වටහා ගන්න. ඒතර බුදුහාමුදුරෝ ওই විදිහට 16 ආකාරයකින් මේ චිත්තානුපස්සනාව දේශනා කරන රාගී සිත, විතරාගී සිත, ద్వේස සිත, ద్వේෂයෙන් නැති සිත, ඊළඟට වික්ෂිප්ත සිත, ඊළඟට හැකලුණු සංක්ෂිප්ත සිත, සමාහිත සිත, ඒ කියන්නේ සංසුන්නුණු සිත, අසමාහිත සිත, ඒ කියලා කියන්නේ කලබුණු සිත, සමාධිගත නොවුණු සිත, අට අනුත්තර සිත, ඒ කියන්නේ උත්තරී භාවයට ඒ කියන්නේ ධානාදියටපත් වෙච්ච සිත, සවුත්තර සිත, ඒ කියන්නේ කාමාවචර සිත, මහත්ගත සිත අමහත්ගත සිත ඒකෙනුත් කියන්නේ කාමාවචර සහ රූපාවචර සිත මේ විදිහේ විවිධ ප්‍රභේදයන් අපේ මනසේ ඇති වෙන ඒවා හඳුනා ගන්න ඕන හැබැයි අපි මේවා බණ අහලා ඉගෙනගෙන පොත් බලලා ඉගෙනගෙන මේ අහවල් හිතයි මේ අහවල් හිතයි කියලා ලේබල් කරන්න නෙමෙයි මේ කියන්නේ. ඒ මනෝභාවයන් ඇති වෙනකොට එහි එහි ස්වභාවය ගැන අවධානය යොමු කරලා මේ අහවල් එකයි කියලා තේරුම් ගන්න එකයි ප්‍රත්‍යක්ෂ කරගන්න එකයි අත්‍යවශ්‍ය වෙන්නේ. මේ විදිහට තථාගතයන් වහන්සේ චිත්තානුපස්සනාව දේශනා කරනවා. එතකොට ඔය වේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනාව කියන දෙකෙහිම අවසානයේට දේශනා කරනවා. අජත්තං වා වේදනාසු වේදනානුපස්සේ විහෙරති බහිද්ධා වා වේදනාසු වේදනානුපස්සේ විහෙරති තමන්ගේ ශරීරයේ ඇතිවෙන වේදනාවන් ගැනත් මෙනෙහි කරලා බලන්න ඕන අනුන්ගේ කයේ ඇතිවෙන වේදනාවන් ගැනත් මෙනෙහි කරලා බලන්න හැබැයි මෙනෙහි කරලා බලන එක කෙසේ වෙතත් අනුන්ගේ එකයි ඇති වෙන වේදනාවන් භුක්ති විඳින්න නම් අපි දක්ෂයි. ඒ නිසා තව කාගේ හරි කකුල තුවාල වෙලා ලේ ගලනවා දැක්කොත් සමහරුන්ට සිහි නැතුව ඇදගෙන යනවා. දැන් අනිත් මිනිස්සුගේ කකුල තුවාල වෙලා ලේ ගලන්නේ. ඒක අපි භුක්ති විඳිනවා. එතකොට දවසක් මම ඔය වගේ විද්‍යාලංකාර පිරිවෙනේ ඉන්නකොට මගේ කකුලේ නියපොත්තක් ගැලවිලා මගේ නියපොත්ත ගැලවිච්ච හැටි විස්තර කළා. ඒක හාමුදුරනම කහගෙන එහෙම කලන්ත හැදලා දගෙන. මම මේ මේක ගැලවිලා මම බෙහෙත් දාගෙන මම කෙලින් ඉන්නවා. අහාමුදුර විස්තරය අහලා එතගෙන යන්න. ඒ මොකද අර අනුන්ගේ වේදනාව භුක්ති විඳිනවා. දැන් අනුකම්පාව කියලා සමහරව ඒ වරද ඇති කරගන්නවා. අනෙක් කෙනා දුක් විඳිනවා. අනුකම්පාව කියලා මාත් දුක් විඳිනවා. මාත් අඬනවා. අනිත් මනුස්සයා තනවාද? ඒතර අපි දෙන්නම එකම වලේ. අනුකම්පාව කියන්නේ ඒක නෙමෙයි. කරුණාව කියන්නේ ඒක නෙමෙයි. කරුණාව තුළ අනුකම්පාව තුළ එක්තරා ප්‍රමාණයකට එහෙම සංවේදී බවක් ඇති වෙනවා. හැබැයි අනුකම්පාව තරම වැදගත් නැහැ. කරුණාවයි වැදගත් වෙන්නේ. කරුණාව තුළ වෙන්නේ අනේකා දුකටපත් වෙලා තියෙනවා ඒතනත්තා දුකින් මුදවා ගන්නට මම දරන උත්සාහයයි කරුණාව අනේකා දුකින් මුදවා ගන්න දරන උත්සාහය කායිකවත් මානසිකවත්. ඒක හොඳ සංකල්පයක්. අනේකා අඬනකොට මාත් අඬනවා කියන එක නෙමෙයි. ඒ නිසා අනුන්ගේ වේදනාව අනුව සිහි කරලා බලන්න ඕනේ හැබැයි භුක්ති නැතුව අනුන්ගේ සුවදායක වේදනාව අනුන්ගේ දුක්ඛදායක වේදනාව අනුන්ගේ සාමිස වේදනාව අනුන්ගේ නිරාමිස වේදනාව අපි භුක්ති විඳින්න නැතුව එය මෙනෙහි කරලා හඳුනා ගන්න ඕනේ තමන්ගේ වේදනාව හඳුනා ගන්න ඕනේ අනුන්ගේ සහ තමන්ගේ වේදනාවන් තුල ඇති වෙන වෙනස්කම් තේරුම් ගන්න ඊළඟට සමුදය ධර්මානුපස්සීවා වය ධර්මානුපස්සීවා ඒ වේදනාවන් හට ගන්න ආකාරය සුවදායක වේදනා කොහොමද හටගන්නේ දුක්ඛදායක වේදනා කොහොමද හටගන්නේ ඒවා හේතු හඳුනා ගන්න ඒවා කොහොමද නිරුද්ධ වෙලා යන්නේ ඒවා වෙනස් වෙලා යන්නේ කොහොමද වෙනස් වෙන හැටි හඳුනා ගන්න ඊළඟට හට ගන්නා හැටි සහ වෙනස් වෙන හැටි හඳුනා ගන්න සමුදය වය ධර්මානුපස්සී ඇතිවීම නැතිවීම දෙකම දකින්නට ඕන මේ විදිහට පුහුණු කරනකොට අත්ති වේදනාතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති මේ වේදනාව පමණයි මෙහි තියෙන්නේ ඒක විඳින සත්වයක් පුද්ගලයෙක් නෑ සිත විසින් ඒක දැනගන්නවා වේදනාව නැමැති චෛසිකේ පවතිනවා එය සිතින් භුක්ති විඳිනවා එහෙම භුක්ති නොවිඳිනවා නම් ඒක හරියට තේරුම් ගන්නකොට අවබෝධ කරගන්නකොට අමුතුවෙන් වින්දනය කරන මම කියලා කෙනෙක් නෑ සිත නැමැති ශක්තිය විසින් සිත නැමැති ධර්මය විසින් ඒ සිතෙහි හටගන්නා වේදනා නැමැති චෛතසිකය හඳුනා ගන්නවා දැනගන්නවා ඒ තමයි මෙහි සිද්ධ වෙන්නේ ඉන් එහා මම විඳිනවා මට විඳින්න බෑ එහෙම ස්වභාවයක් මෙහි නෑ කියන බව කලක් ප්‍රගුණ කරද්දී සිහිය ප්‍රඥාව වැඩෙද්දී වේදනාව පිළිබඳ එදා ප්‍රකටව දකිනවා. එහෙම දැක්කයින් පස්සේ එතනත්තාට මේ සුව වේදනාවක්වත් දුක් වේදනාවක්වත් අමුතුවෙන් ඇලිලවත් අමුතුවෙන් ගැටිලවත් අමුතුවෙන් ප්‍රතික්ෂේප කරලවත් ලං කරගන්න දුරු කරන්න අමුතුවෙන් දඟලන එකේ තේරුමක් නැහැ. මොකද විඳින කෙනෙකුත් නැහැ, විඳ කෙනෙකුත් නැහැ. මේ නාම රූප ධර්ම සමූහයක් වුණොන්ට ප්‍රත්‍ය වෙලා ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා පමණයි කියන මේ ස්වභාවය දකිනකොට ප්‍රඥා පහළ වෙනවා, උපේක්ෂා පහළ වෙනවා. සුඛ දුක්ඛ වේදනාවන් විඳීම ගැන තියෙන කැමැත්ත අපේක්ෂාව මනසින් තොර වෙනවා තෘෂ්ණාව ක්ෂය කරන්නට එය හේතුවක් වෙනවා ඊළඟට චිත්තානුපස්සනාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රාගී සිත් විත රාගයේ සිත්, ද්වේෂ සිත්, විත දෝෂ සිත් මේවා ඇති වෙන හැටි තමන් ගැනත් බලන්න ඕන, අනුන් ගැනත් බලන්න. අනුන්ට තරහ ගියාම කොහොමද පේන්නේ? එහෙමත් බලන්න ඕන. තමන්ට තරහ ගියාම කොහොමද? මට තරහ ගියම් මම සමහරලාට ඉක්මනින් ගිහින් කණ්ණාඩිය ළඟට ගිහින් බලනවා මොකද වෙලා තියෙන්නේ මූණට. S2 කොහොමද? S රතු වෙලා තියෙන හැටි මූණට වෙලා තියෙන දේ. ඒවත් අපි තේරුම් ගන්න ඕන. ඒතර අනිත් අයට එහෙම වෙනකොට අපිට දැනෙනවා මේ අර දැන් කේ තරහ යාගෙනයි මේ එන්නේ. අපිට හඳුනා ගන්න පුළුවන් බාහිර ලක්ෂණ වල. ඊළඟට මනෝභාවයන් වෙනස් වෙනකොට බාහිර වෙනස් වෙන්නේ කොහොමද? බාහිර වෙනස් වෙනකොට මනෝභාවයන් වෙනස් වෙන්නේ කොහොමද? මේ නොඑක ආකාරයේ අනුසහ තමන් සංසන්දනය කරමින් අනේකාට තරහ ගියාම කොහොමද? අනේකා සුවෙන් ඉන්නකොට කොහොමද? මේ මේ විදිහට අනුන් ගැන හොයන්නට ඉස්සෙල්ලා තමන් ගැන හොයන්න ඕනේ. ඒතකොට තමන් ගැන තියෙන අවබෝධයත් එක්ක තමයි අපිට අනුන් ගැන වටහා ගන්න පුළුවන්. එහෙම තේරුම් ගත්තාම පෞල් ජීවිතයක් ගත කරනවා කියන එකත් ඉතාම සැහැල්ලුවෙන් පවත්වන්න පුළුවන්. මොකද බිරිඳ ගැන, සැමියා ගැන හොඳ වැටහීමක් ඇති වෙනවා. කොහොමද තරහ ගියාම කොහොමද හොඳින් ඉන්නකොට කොහොමද සිත මේ පැත්තට යොදවන්න ඕන නම් කොහොමද? පැත්තකට කරන්න ඕන නම් කොහොමද? හැම දෙයක්ම. එතකොට Tamanට හරියට තේරුම් ගන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක් මෙහෙම තේරුම් ගන්නකොට අනිත් එක්කෙනාට තේරුම් ගන්න වෙනවා. එහෙම නැති වුණොත් අනිත් එක්කෙනා හසුරවන හැටියට Tamanට නිකන් රොබෝ කෙනෙක් වගේ යාට මෙයාට පැද්දෙන්න තමයි වෙන්නේ. එක්කෙනෙක් හරියට මේක හඳුනාගත්තොත් එයාට පුළුවන් අනිත් කෙනා Tamanට ඕන ඕන හැටියට පාලනය කරන්න. අනිත් කෙනත් ඒ මට්ටමට දැනගත්තොත් ඔවුන් උන්ට අවබෝධයෙන් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා දෙදෙනාම එක මට්ටමට වැඩෙන එක වඩා වැදගත් වෙනවා. ඉතින් එක්කෙනෙක් වැඩුණත් දැන් මේක මේවෙන් අදහස් කරන්නේ අනිත් අය නිකන් Tamanගේ සිතැඟි පරිදි හසුරවනවා කියන එක නෙමෙයි. යහපත පිණිස અභිවෘද්ධිය පිණිස Tamanට අවශ්‍ය විදිහට Tamanගේ මනසත් අනුන්ගේ මනසත් හසුරුවන්නට පුළුවන් මේ ස්වභාවයන් තේරුම් ගත්තොත්. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ওই විදිහට Taman ගැනත් අනුන් ගැන. ඊළඟට samudaya vay dhammanupassī මේ සිත් මේ රාගසිත හට ගන්න හැටිත් හඳුනා ගන්න ඕන. ඒව අහෝසි වෙන හැටිත් හඳුනා ගන්න ඕන. ද්වේෂය හට ගන්න හැටිත් හඳුනා ගන්න ඕන. නැති වෙන හැටිත් හඳුනා ගන්න ඕන. එතකොට සංසුන් බව සමාධිය ඇති වෙන හැටිත් හඳුනා ගන්න ඕන. ඒක වෙනස් වෙන හැටිත් හඳුනා ගන්න ඕන. එතකොට ප්‍රීතිය සොම්නස ඇති වෙන හැටිත් හඳුනා ගන්න ඕනේ වෙනස් වෙන හැටිත් හඳුනා ගන්න. එහෙම හඳුනාගත්තන් පස්සේ අපිට ඕන වෙලාවට මතු කරගන්න පුළුවන් ඕන වෙලාවට අයින් කරන්නට පුළුවන්. මේ විදිහෙන් සිත පිළිබඳව පුහුණු කරද්දී කලක් යද්දී අත්ති චිත්තන්තිවා 50 සතිපච්චුපට්ඨිතා හොතේ. මේ සිත පමණක් ක්‍රියාත්මක වෙනවා මෙතන 아무තෙන් මම කියලා ආත්මීය වශයෙන් ගන්නට කිසි දෙයක් නැහැ. මේ ශක්ති සමූහයක් එකට එකතු වෙලා මුසු වෙලා නාම රූප ධර්ම වශයෙන් ක්‍රියාත්මක වෙනවා මේක නේද මෙතරම් කාලයක් මම කියලා අල්ලාගෙන මම විඳින්නට ඕනෑ කියලා අල්ලාගෙන රාගය ద్వේෂය ඇති කරගෙන මේ මහා පටලවිල්ලක් ඇති කරගෙන තිබුණ මේ මේ ධර්මතා සමූහය පිළිබඳව නේද කියලා හරියටම ප්‍රකට වෙනකොට තෘෂ්ණාව දුරු කරලා නිවන් අවබෝධය පිණිස ප්‍රඥාව අවදි වීම පිණිස එය හේතුවක් වෙනවා. යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති. ඒ ප්‍රඥාව උපදින්නට හේතු වෙනවා. අනිස්සිතෝච විහෙරති. එතනින් පස්සේ කිසිම දෙයක් දැඩිව අල්ලගන්නේ නැහැ. නච කිංචි ලෝකේ උපාදීයති. එතනින් එහාට කිසිම දෙයක් ලෝකයේ පිළිබඳ දැඩිව උපාදාන කරගන්නේ නැහැ. උපාදාන කරගන්නවා කියන්නේ එක්ක තෘෂ්ණාවෙන් අල්ලගන්නවා, එක්ක ද්වේෂයෙන් අල්ලගන්නවා. ද්වේෂයෙන් ප්‍රතික්ෂේප කරනවා කියන්නේ තල්ලා ගැනීම. දැන් අපි යම් කිසි දෙයකට දැන් මේ මේ බංකුවට මම ගහනවා. ගහනවා කියුවන් පස්සේ මොකද වෙන්නේ? අතයි මේ ලෑල්ල එකට ස්පර්ශ වෙනවා. මම මේක අල්ලනවා. අල්ලනවා කියනකොටත් මොකද වෙන්නේ? ඒ දෙක එකට ස්පර්ශ අල්ලනවා කිව්වත්, අල්ල ගන්නවා කිව්වත්, ගහනවා කිව්වත් දෙකේදම වෙන්නේ ඒ දෙක එකට එකතු වෙනවා. ඒ වගේ ලං කර ගන්නට හේතුවත් ප්‍රතික්ෂේප කරන්න හේතුවත් ඒ දෙකේදිම වෙන්නේ අරමුණ දැඩිව ග්‍රහණය කරන එකයි. ඒකයි උපාදානය. උපාදාන කියන වචනේ තේරුම ආරම්මණය දැඩිව ග්‍රහණය කරනවා. ඒතර මේ ස්වභාවයෙන් තේරුම් ගත්තාම නචකින්චි ලෝකේ උපාදීයති ආධ්‍යාත්මික ලෝකේ බාහිර ලෝකේ තමන් පිළිබඳවත් අනුන් පිළිබඳව කිසිවක්ම දැඩිව නොගන්නා මදහත් ස්වභාවයට ඒතනත්තාගේ මනස පමුණවන්නට පුළුවන්. එතනින් එහාට තෘෂ්ණාව දුරු කරගෙන ලෝකෝත්තර භාවයට පැමිණෙනවා. ඒතකොට මේ විදිහට වේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් අද අපි සතිපට්ඨාන දෙකක් පිළිබඳව ඔය කතා බහ කළේ. ඉදිරි සති දෙකේම අපිට ධම්මානුපස්සනාව පිළිබඳව කතා කරන්න දීර්ඝ වශයෙන් තියෙන නිසා එහි බොහෝ කරුණු තියෙනවා. ඒ නිසායි අපි ඉදිරි සති දෙකම ඒ සඳහා වෙන් කරගත්තේ. ඉතින් මේවා පිළිබඳව සිතලා කල්පනා කරලා දෛනික ජීවිතේ විවිධාකාරයෙන්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 පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා